චබ්බිසෝදන සූත්‍රය එක අතකින් අපිට විවිධ අන්දමින් මඟ පෙන්වීමක් සලස්සනවා. මොකද මෙතෙන්දි සාකච්ඡාවට බඳුන් වෙන්නේ අත් වශයෙන්ම කියනවා නම් රහතන් වහන්සේ කෙනෙක් තමන් වහන්සේ රහත් භාවයටපත් වුණු බව ප්‍රකාශ කළාට පස්සේ කොහොමද ඒ සඳහා පිළිපදින්නේ කොහොමද ඒ අහන කෙනා ඒ අනුව ඒක විශ්වාස කරනවද නැත්නම් ඒක සම්පූර්ණයෙන්ම බැහැර කරනවද කියන කාරණාව තමයි අත් වශයෙන්ම සාකච්ඡා වෙන්නේ දැන් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යම් හෝ අවස්ථාවකදී යම් භික්ෂුන් වහන්සේ නමක් තමන් වහන්සේ අරහත්ත්වයටපත් වුණා කියලා ප්‍රකාශ කළොත් එතෙන්දී එකපාරටම පිළිගන්න යන්නත් එපා. එකපාරටම ප්‍රතික්ෂේප කරන්නත් එපා. එක්තරා අන්දමකින් විමර්ශනයකට ලක් කරන්න කියලා. එතකොට මේ විමර්ශනයට ලක් කරලා තියෙන්නේ ඒ ස්වාමීන් වහන්සේ අනුගමනය කරපු ප්‍රතිපදාව සම්බන්ධයෙන්. ඒකාතකින් එතකොට මේ ප්‍රශ්නය අහන කෙනා ඔබ වහන්සේ රහත්ුනේ කොහොමද කියන අහන කෙනාට සෑහෙන දුරක අවබෝධයක් තියෙන්න ඕනේ මේ අරහත් මාර්ගය සම්බන්ධයෙන්. නැත්නම් මේ ප්‍රතිපදාව සම්බන්ධයෙන් යම්සේ අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට තමයි ඒ ස්වාමින් වහන්සේ දෙන පිළිතුර අනුව අපිට නිශ්චිත වශයෙන් තීරණය කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ ඇත්ත වශයෙන්ම මේ බඳු මාර්ගයක් ප්‍රතිපදාවක් අනුගමනය කළා ලැබපු ප්‍රතිඵලයක්ද මේ. එහෙම නැත්නම් අධිමානය නිසා නැත්නම් තමන්ව අදි탁සේරුවකට ලක්වීම නිසා ලක් කිරීම නිසා කරන ප්‍රකාශයක්ද එහෙමත් නැත්නම් මේ රට්ටු රවට්ටන්න කරන ප්‍රකාශයක්ද කියලා එක්තරා අන්දමක විමසීමට ලක් කරන්න පුළුවන් වෙන්නේ සෑහෙන අවබෝධයක් මේ විමසන කෙනා තුළටත් විමසන කෙනා තුලත් තිබීම තිබීම අනුවයි. ඉතින් එතකොට මුලින්ම අහන ප්‍රශ්නය තමයි කොහොමද මේ ව්‍යවහාර හතර සම්බන්ධයෙන් ඔබ වහන්සේ ක්‍රියාත්මක වුණේ? දැන් අපි දන්නවා අපි ඇහැ සම්බන්ධ වෙනවා, කන සම්බන්ධ වෙනවා, දිව, නාසය, කය සම්බන්ධ වෙනවා, ඊට පස්සේ මනස සම්බන්ධ වෙනවා. මෙන්න මෙබඳු ඉඳුරන් ඇසුරෙන් අපි ලෝකයේත් එක්ක ගනුදෙනු කරනවා. ඉතින් ඒ සඳහා අපි භාෂාවක් ව්‍යවහාර කරනවා. ඒ වගේම විවිධාකාර සම්මුතීන් අපි ඉදිරිපත් කරගෙන තියෙනවා. ඉතින් මෙබඳු සම්මුතීන් ව්‍යවහාරයන් අනුගමනය කළා අපි මේ මුළු ලෝකයේත් එක්ක ගනුදෙනු කරමින්, ව්‍යවහාර කරමින්, sannivedanaya කරමින් කාලය ගත කරනවා. ඒතර මේ අවස්ථාවන් වලදී අපේ හිතේ අප්‍රමාණ වූ කෙලෙස් පහළ වෙන්න පුළුවන්. අපේ හිත ඇදෙන්න බැඳෙන්න පුළුවන්. ඒ සංකල්පවල පැටලෙන්න පුළුවන්. ඒවා දැඩිව ග්‍රහණය කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වඳු තත්ත්වයක් තමයි සාමාන්‍යයෙන් ලෝකයා තුළ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අහන ප්‍රශ්නය තමයි එතකොට ඔබ වහන්සේ මේ බඳු තැන්වලදී කොහොමද කටයුතු කළේ? මේ ව්‍යවහාරයන් භාවිතා කරද්දී sannivedanaya සඳහා යොමු කරගද්දී ඒ වායින් කෙලෙස් පහළ නොවන අන්දමින් තමන් තුළ තියෙන ඒ ආශ්‍රවයන් ඡය වෙන අන්දමින් කොහොමද කටයුතු කළේ? ඒතර මෙන්න මේ ප්‍රශ්නේ තමයි මුලින්ම අහන්නේ. ඊට පස්සේ ඒකට සෑහෙන පමණ පිළිතුරක් ලබා දුන්නා නම් ඒ ගැන සතුටු වෙන්න කියලා කියනවා. සතුටු වුණාට පස්සේ හැබැයි එතනින් නවතින්න නැතුව ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නය අහන්න කියලා කියනවා. එතකොට අපිට තේරෙනවා මේ උත්තර දිය යුත්තේ සම්පූර්ණයෙන්ම තමන් වඩපු ප්‍රතිපදාව සම්බන්ධයෙන්. ඒ කොයිතරම් අමාරුවෙන් මේ මේ කටයුතු වල නිරත වුණාද කොහොමද මම මේ විදිහට මගේ හිත බේරගත්තේ කොහොමද ඇහෙන් රූප දකිනකොට මම මේ හිතේ ඇතිවන ව්‍යවහාරයන් සම්බන්ධයෙන් හිත ගන්න විවිධ සංකල්පයන් සම්බන්ධයෙන් කටයුතු කරේ කියන ආකාරය එතකොට විස්තර කළා සපයලා කියන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේමයි නාසයෙන්, කයෙන්, දිවෙන්, හිතින් මේ විදිහට අපි අරමුණු ගන්නකොට විවිධ සංකල්පයන් පරිහරණය කරනකොට කොහොමද නිවැරදිව කටයුතු කළේ අර ආශ්‍රවයන් ඡය වෙන අන්දමින් කියලා සපයලා පිළිතුරු දෙන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ දෙවැනි ප්‍රශ්නය අහන්නේ මේ උපාදානස්කන්ධ <clears throat> සම්බන්ධයෙන්. මොකද අපි දන්නවා බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධයක් දේශනා කරලා තිනවා රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියලා. ඒතර මේ උපාදානස්කන්ධවල තේරුම තමයි එකwidehatකින් අපි මේ සත්වයේ පුජ්‍යලයක් මමෙක් වශයෙන් අපි මේ පරිහරණය කරන ස්වභාවය මේ අත්දැකීම් සම්භාරය බුදුරජාණන් වහන්සේ මේ බඳු උපාදානස්කන්ධ පහකට බෙදලා අපිට කියලා දීලා තියෙනවා. ඉතින් එතකොට මේ උපාදානස්කන්ධයන් පරිහරණය කරද්දී මේ උපාදාන తত্ত্বය බැහැර වෙන අන්දමින් උපාදාන නොකරන අන්දමකින් කොහොමද කටයුතු කළේ කියලා මේ ස්කන්ධ සම්බන්ධයෙන් තමයි ඊළඟ ප්‍රශ්නේ නගන්නේ. ඉතින් එතකොටත් ස්කන්ධ මූලික කරගෙන ඒ ස්වාමීන් වහන්සේ ප්‍රතිපදාවක් පිරුවනම් ඉතින් එතකොට ඒ උන්වහන්සේට පුළුවන්කමක් ලැබෙන්න ඕනේ ඒ ප්‍රතිපදාව සපයලා උත්තර දෙන්න. මෙන්න මේ මේ විදිහට මම රූපස්කන්ධය සම්බන්ධයෙන් කටයුතු කළා. මේ විදිහට වේදනාස්කන්ධය සම්බන්ධයෙන් කටයුතු කළා. මේ විදිහට සංඥා ස්කන්ධය සම්බන්ධයෙන් කටයුතු කළා මේ විදිහට සංස්කාර ස්කන්ධය සම්බන්ධයෙන් කටයුතු කළා මේ විදිහට විඥාන ස්කන්ධය සම්බන්ධයෙන් කටයුතු කළා කියලා එහෙමනම් ඒ තමන් ප්‍රායෝගිකව ඒ ඒ ස්කන්ධය පරිහරණය කරපු ආකාරය කෙලස් ඇති නොවන අන්දමින් උපාදාන නොවන අන්දමින් තමන් ඒ පිළිපැදපා පිළිපැදපු ආකාරය ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ එහෙමනම් සපයලා පිළිතුරු දෙන්න ඕනේ. ඉතින් එතකොට ඒ පිළිතුරත් හොඳට ලැබුණා නම් එතකොට මේ ප්‍රශ්නය නගපු කෙනාට බුදුරජාණන් වහන්සේ කියනවා එහෙමනම් ඒ ගැන සතුටු වෙන්න සාදු කියලා ඒක අනුමත කරන්න. හැබැයි එතනොත් නතර වෙන්න එපා. ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ අහන්න. තුන්වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ ධාතු සම්බන්ධයෙන්. අපි දන්නවා අපි මේ කෙනෙක් පුජ්‍යලයක් සත්වයක් කියලා හිතාගෙන ඉන්න ස්වභාවය බුදුරජාණන් වහන්සේ කියනවා එහෙම තත්වයක් නැහැ මේකේ තියෙන හදාගත තත්වයක් ඇත්ත වශයෙන්ම නම් තියෙන ධාතු ස්වභාවයක් මෙතන පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියලා මේ භෞතික ලෝකය සම්පූර්ණයෙන්ම අත දක්වන්න පුළුවන් ඒ කියන්නේ තද දේවල් රළු දේවල් බුරුල් දේවල් සැහැල්ලු දේවල් මුරුදු දේවල් ගොරෝසු දේවල් ඒ ඔක්කොම පඨවි ධාතුව ඊළඟට ගලන දේවල් ඊට පස්සේ ඒ පිඬු කරන ස්වභාවය මේකයිති වෙන්නේ ආපෝ ධාතුවට. ඊට පස්සේ උණුසුම සිසිලස කියන එක තේජෝ ධාතුව. ඊට පස්සේ සෙලවෙන ස්වභාවය, එකට දරන ස්වභාවය ඒකයිති වෙන්නේ වායෝ ධාතුවට. එතකොට මෙන්න මේ බඳු වායෝ ආපෝ තේජෝ පඨවි කියන මේ ධාතු හතරක සංකලනයක් ඒක වීමක් තමයි මේ භෞතික ලෝකය කියලා කියන්නේ. එතකොට මේ මෙබඳු ඒකරාශී නොවුන හැම තැනකම තියෙන ආකාශ ධාතුව. ඒතොර මුළු විශ්වයම එමත් නැත්නම් මේ මුළු අපේ අභ්‍යන්තර වශයෙන් සලකන මේ ශරීරයත් බාහිර වශයෙන් සලකන මුළු අනෙකුත් සියලුම භෞතික ලෝකයක් මෙබඳු ධාතු පහකින් එතකොට නිරූපණය කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට තවත් ලෝකයක් තියෙනවා ඒ තමයි මානසික ලෝකය. මේ මානසික ලෝකේ විඥාන ධාතු වශයෙන් මෙතෙන්දි පෙන්ලා තියෙනවා. ඒතකොට මෙන්න මේ බඳු ධාතු 6ක පරිහරණයක් ධාතු 6ක වෙනස් වීමක් තමයි මේ මුළු ලෝකේ පුරාම අජීවී සජීවී සියල්ල තුල ක්‍රියාත්මක වෙනවා. මෙතන සත්පුජ්‍යල ස්වභාවයක් නැහැ කියලා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මෙන්න මේ ධහම සම්බන්ධයෙන් ඔබ වහන්සේ කොහොමද කටයුතු කළේ? මේක තේරුම් ගත්තේ කොහොමද? ඒ ධාතුන් අනුසාරයෙන් මේ අනාත්ම ස්වභාවය තේරුම් ගත්තේ කොහොමද කියන ප්‍රශ්නේ තමයි තුන්වෙනිව නගන්නේ. ඉතින් ඒකටත් සෑහෙන නිවැරදි පිළිතුරක් ලැබුණා නම් ඊට පස්සේ ඒකටත් සාදු කියලා අනුමත කළා ඒක සාදු කියලා අනුමෝදන් වෙලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා එතනට නතර වෙන්න එපා ඔන්න හතරවෙනි ප්‍රශ්නය නගන්න හතරවෙනි ප්‍රශ්නය අහලා තියෙන්නේ ච අජ්ජත්තික බාහිරානි ආයතනානි දැන් මේ තවත් ආකාරයකින් කරන විග්‍රහයක් අපි දන්නවා අපිට ආයතන ආධ්‍යාත්මික වශයෙන් හයකුත් බාහිර වශයෙන් හයකුත් විදිහට බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා අපි ඇහෙන් රූප බලනවා කනෙන් සද්ධාහනවා නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරනවා දිවෙන් රස බලනවා, කයෙන් ස්පර්ශයන් ලබනවා, මනසින් විවිධ අරමුණු ගන්නවා. එතකොට මේක තමයි අපි ලෝකය කියලා සලකන්නේ. මේක තමයි අපි අපේ ජීවිතය කියලා සලකන්නේ. එතකොට මේ විදිහට මේ ඉන්ද්‍රයන් පරිහරණය කරද්දී නැත්නම් මේ ආධ්‍යාත්මික බාහිර ආයතන පරිහරණය කරද්දී කොහොමද ඒ තුලින් පැන විවිධ තණ්හා ආදී කෙලෙස් පැන නොනගින ආකාරයට ඔබ වහන්සේ කටයුතු කළේ කොහොමද? ආයතන පරිහරණය කරද්දී කොහොමද පිහිටියේ කියන ප්‍රශ්නේ තමයි එතකොට හතර වෙනුවා අහලා තියෙන්නේ. ඒකටත් සෑහෙන ප්‍රමාණවත් පිළිතුරක් දුන්නා නම් උන්වහන්සේ සපයලා කිව්වා නම් මම මේ මේ විදිහට තමයි මගේ ආයතන පරිහරණය කරේ මේ විදිහට තමයි ඉඳුරන් සංවර කරගෙන හික්මවාගෙන මං ප්‍රතිපදාවක් රැක්කේ පිරුවේ කියලා ඉතින් ඒ විදිහට සපයලා පිළිතුරු දෙනවා නම් ඒකටත් සාදු කියලා පිළිගන්න කියලා කියනවා. ඊට පස්සේ එතනෙවත් නතර නොවි ඔන්න ඊළඟට පස්වෙනි ප්‍රශ්නය අහන්න කියලා කියනවා. පස්වෙනි ප්‍රශ්නය වෙන්නේ සවිඥානකේ කායේ බහිද්දාච සබ්බ නිමිත්තේසු අහිංකාර මමංකාර මානානුසයා සුසමාහු සුසමූහතාති. මේවා මේ හටගද්දී. ඒ කියන්නේ දැන් මේ අපි දන්න කෙනෙක් පුජ්‍යලය කියලා හිතාගත්ත ස්වභාවය ඇත්ත වශයෙන්ම කියනවා නම් මේක තියෙන දෙයක් නෙමෙයි මේක අපේ තියෙන අවිද්‍යාව නිසා අපි විтин විට හදන දෙයක්. ඒතර ඔබ වහන්සේ කොහොමද මෙන්න මේ தත්ත්වය තේරුම් ගන්න. ඒ විටින් විට අවිද්‍යාව මූලික වෙලා කෙනෙක් පුජ්‍යලයක් ඇතුළත හදද්දි අපේ හිත ඇතුලේ ගොඩ නැගෙද්දි ඒක හඳුනාගත්තේ කොහොමද? ඒකට අහු නොවී කටයුතු කළේ කොහොමද? මේකෙන් බේරුණේ කොහොමද? ආත්ම දෘෂ්ටිය දුරු කරගත්තේ කොහොමද? අස්මිමානය දුරු කරගත්තේ කොහොමද? කියන ප්‍රශ්නේ තමයි නගන්නේ. එතකොට අර කලින් ප්‍රශ්න වලටත් වඩා ටිකක් සූක්ෂම ප්‍රශ්නයක්, ටිකක් බැරෑරුම් ප්‍රශ්නයක්, සෑහෙන ප්‍රතිපදා පුරපු කෙනෙක් කරන්න උත්සාහත් වෙන කොටසක් තමයි ප්‍රශ්නෙට නගන්නේ. ඉතින් එතෙන්දී මේ බඳු ප්‍රශ්නයක් ඇහුවාම අර ස්වාමීන් වහන්සේ තමන් පටන් ගත්ත තැන ඉඳන්ම සවිස්තරාත්මකව පිළිතුරක් දීලා තියෙනවා. මේ සූත්‍රේන අන්දමින් උන්වහන්සේ පැවිදි වෙච්ච තැන් පටන් කොහොමද සීලයක් පරිහරණය කළේ සීලය හොඳින් ආරක්ෂා කරේ කොහොමද? තමන් වහන්සේ රකින්න සාමනීර සීලයක් නැත්නම් උපසම්පදා සීලයක් හොඳින් ආරක්ෂා කළේ කොහොමද? ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරයක් පැවැත්වුවේ කොහොමද? මොකද මේ ඉඳුරන් පරිහරණය හරහා විවිධාකාර කෙලෙස් පහළ වෙනවා. එතකොට නිවරදිව ඉඳුරන් පරිහරණය කළේ කොහොමද? ඒ බඳු ඉන්ද්‍රිය සංවරයක් පැවැත්වුවේ කොහොමද? ඊට පස්සේ කොහොමද මේ සතිමත් භාවය දිනු කළේ? සතිමත් භාවය එක තැනකදී දෙතැනකදී පමණක් නෙමෙයි නැත්නම් ඉඳගෙන ඇවිදිනකොට පමණක් නෙමෙයි මේ හැම තැනකදීම හැම කටයුත්තකදීම කොහොමද තමන් ඒ සතිමත් බව දිනු කරන්න උත්සාහවත් වුනේ සම්පජඤ්ඤය දිනු කරන්න උත්සාහත් උනේ. ඒ කටයුතු මේ ඔක්කොම විස්තර කරගෙන යනවා දැන්. ඉමිනාචාරියේන සීලක්ඛන්දේන සමන්නාගතෝ ඉමිනාචාරියේන ඉන්ද්‍රිය සංවරේන සමන්නාගතෝ ඉමිනාච අරියේන සති සම්පජන්නේන සමන්නාගතෝ ඉතින් මේ විදිහට ඒ ස්වාමීන් වහන්සේ අර පොඩ පොඩේ පටන් ගත්ත ආකාරය සීලෙන් සීලය පුළුවන් තරම් කැප වෙලා ආරක්ෂා කරමින් සීලය රකිමින් ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරය පවත්වමින් සති සම්පජඤ්ඤය දියුණු කරමින් ඊට පස්සේ ඔන්න සමාධි ශික්ෂාවක් වඩන්න උත්සාහත් වෙනවා. තමන්ගේ හිතේ විවිධ නීවරණ බැහැර කරමින් තමන් තුළ විවිධ සමාධි තත්වයන් උපදවා ගන්න උත්සාහත් වෙච්ච ආකාරය මතක් කරනවා. ඉතින් ඒකේ සෑහෙන දුරකට ගියාට පස්සේ යම් සමාධි තත්වයක් හිතේ හොඳට තහවුරු කරගත්තට පස්සේ විපස්සනාවක් වඩන්න උත්සාහත් වෙච්ච ආකාරය මේ පිළිතුරේ සඳහන් වෙනවා. ඉතින් ඒ බඳු විපස්සනාවක් වැඩිම හරහා උන්වහන්සේගේ හිත කාමාශ්‍රවේනුත් නිදහස් වුණා, භවආශ්‍රවේනුත් නිදහස් වුණා, අවිජ්ජාශ්‍රවේනුත් නිදහස් වුණා. මෙන්න මේ අන්දමින් කටයුතු කිරීම හරහා තමයි මේ විඥානයේ සහිත කය මූලික කරගෙන පහළ වෙන මම කෙනෙක් පුජ්‍යලයක් කියලා ඒ බඳු සංකල්පනාවන් එහෙම නැත්නම් බාහිර මුල් කරගෙන පහළ වෙන විවිධ එබඳු මම කෙනෙක් පුජ්‍යලයක් කියන සංකල්පනාවන් මෙන්න මේවා වලට රැවටෙන්නේ නැතුව මම බේරුණේ මෙන්න මෙහෙමයි කියලා උන්වහන්සේ සපයලා පිළිතුරු දෙනවා. ඉතින් එතකොට පින්වත්නි මේ මේ සූත්‍රය ඇත්ත වශයෙන්ම සැලකුවාම දැන් චබ්බිසෝදන කියලා කිව්වට මේකේ තියෙන්නේ විසුද්ධි පහයි කියලා කියන්න පුළුවන්. මේ තේරවාදය තුල තියෙන මේ මජ්ක්‍ධිම නිකායේ චබ්බිසෝදන සූත්‍රයේ අන්තර්ගත වෙලා තියෙන විසුද්ධීන් පහයි. නමුත් චබ්බිසෝදන කියන වචනයෙන් හැඟෙන්නේ එතන විසුද්ධීන් හයක් තිබිය යුතුයි කියලා. කියන්නේ චබ්බිසෝදන කියලා කියන්නේ විසුද්ධීන් හයක් කියන අදහසයි. නමුත් යම් හෝ හේතුවකට මෙතන පොතේ නැත්නම් මේ සූත්‍රයේ අන්තර්ගත වෙන විසුද්ධි පහයි. ඉතින් එතකොට මේ සම්බන්ධයෙන් අටුවාචාර්යින් වහන්සේ මතයක් ඉදිරිපත් කරනවා මේ අන්තිමට කියපු පස්වෙනි එක සමහරවිට දෙකට බෙදලා වෙන්නේ නැති මේ හයක් කියන්නේ කියලා. හැබැයි ඒක හුඟක් දෙනෙක් ප්‍රතික්ෂේප කරනවා මොකද එහෙමනම් අනිත් ඒවත් දෙකට බෙදලා ගන්න පුළුවන්. එතකොට 6ටත් වඩා වැඩි වෙනවා කියලා. දැන් ඔය සම්බන්ධයෙන් එක්තරා අන්දමක හොඳ විමර්ශනයක් කළා තියෙනවා ජර්මන් ජාතික අනාලයෝ සාමින් වහන්සේ. මොකද උන්වහන්සේ මේ තේරවාද ත්‍රිපිටකයත් ඊළඟට චීන ආගම ග්‍රන්ථත්. ඒ කියන්නේ අපි දන්නවා බුදුදහම ලංකාවේ ඉන්දියාවේ පමණක් නෙමෙයි අනිකුත් විවිධ රටවල් වලට ව්‍යාප්ත වෙලා ගියා. විශේෂයෙන් මේ අශෝක අධිරාජයාගේ කාලෙදී. ඉතින් ඒ කාලෙදී ඒ ව්‍යාප්ත වෙච්ච ඒ දහම ඒ ඒ රටවල් වල ආරක්ෂා වුණා. එතකොට මේ ත්‍රිපිටකය එතකොට මේ ථේරවාද ත්‍රිපිටකය පමණක් නෙමෙයි ඒ අනෙකුත් රටවල් වලත් මේ සමගාමීව ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වෙලා තියෙනවා. ඉතින් එතකොට මේ චීන රටේ ග්‍රන්ථාරූඪ වෙච්ච ග්‍රන්ථවලට අපි කියනවා මජ්ක්‍ධිම ආගම, දීර්ඝ ආගම ඔය විදිහට මේ සංයුක්ත ආගම ඔය විදිහට ග්‍රන්ථාරු මේ ග්‍රන්ථවලට නම් දීලා තියෙනවා. එතකොට මේ පුදුම මේ ආශ්චර්යවත් වැඩේ කියන්නේ දැන් මේ ශ්‍රී ලංකාවේ ග්‍රන්ථාරූඪ වෙච්ච මේ මජ්ක්‍ධිම නිකායට සමගාමීව එතකොට ඒ චීනයේත් මජ්ක්‍ධිම ආගම කියන ග්‍රන්ථය මේ ග්‍රන්ථාරූඪ වෙලා තියෙනවා. ඒ ග්‍රන්ථයේ මේ චබ්බිසෝදන සූත්‍රයට සමාන්තරව සූත්‍රයක් තියෙනවා. ඒතර ඒ චබ්බිසෝදන සූත්‍රයට සමාන්තර සූත්‍රයේ ඇත්ත වශයෙන්ම ශෝධන හයක් එහෙම නැත්නම් විසුද්ධි හයක් අන්තර්ගත වෙනවා. තේරවාද ග්‍රන්ථයේ අන්තර්ගත වෙන්නේ 5යි. හැබැයි අර චීන ග්‍රන්ථය 6ක් අන්තර්ගත වෙනවා. ඉතින් අටුවාචාර්යන් වහන්සේත් ඉඟියක් කළා තියෙනවා මේ තේරවාද අට කතාවේ මෙහෙමයි මේ මුහුදින් එතර ඉන්න මේ ඒ සත්පුරුෂයන් වහන්සේලා මෙන්න මේ හයවෙනි කාරණය වශයෙන් මේ සතර ආහාර සම්බන්ධයෙන් කටයුතු කිරීමයි දේශනා කරන්නේ කියලා. ඒ කාරණේ ඇත්ත වශයෙන්ම සනාථ වෙනවා මේ ඇත්ත වශයෙන්ම ඔය මජ්ක්‍ධිම ආගම පොතේ මේ 6 වෙනි කාරණේ මොකක්ද කියලා නිරීක්ෂණය කරා. එමත් නැත්නම් අපිට ගිලිහුණ අපිට මඟ ඇහැරිච්ච මේ 6 වෙනි කාරණය ඒ උන්වහන්සේලා අතින් ග්‍රන්ථාරූඪ වෙච්ච මේ මජ්ක්‍ධිම ආගම පොතේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ කාරණේ තමයි ඔය සතර ආහාර. එතකොට මෙන්න මේ සතර ආහාර සම්බන්ධයෙන් කොහොමද මේ රහතන් වහන්සේ කටයුතු කළේ? එතකොට තවත් ඉගැන්වීමක්. දැන් එතකොට අපිට තේරෙනවා මේ දහමට පිවිසෙන්න දහම ප්‍රතිපදාවක් වශයෙන් අනුගමනය කරන්න විවිධ පැති තියෙනවා. කෙනෙක් උපාදානස්කන්ධ සම්බන්ධයෙන් පරිහරණය කළා ඒක වැඩියෙන් ඒකට වැඩි අවධානයක් දීලා හිත බේර ප්‍රතිපදාවක් පුරනවා. තවත් කෙනෙක් ආයතන සම්බන්ධයෙන් හොඳට අවධානයෙන් ඉදෙමින් උපාදාන වලින් හිත වළක්වා ගනිමින් ඒ විදිහට මේ ප්‍රතිපදාව පුරනවා. තවත් කෙනෙක් මේ විවිධ සංකල්පයන් ඔළුවට එනකොට ඉඳුරන් පරිහරණයේදී විවිධ භාෂාවන්, ව්‍යවහාරයන්, සංකල්පයන් ගනුදෙනු ඒවත් එක ගනුදෙනු කරද්දී ඒවට රැවටෙන්නේ නැතුව ඉන්න උත්සාහයක් දරමින් ඒබඳු ප්‍රතිපදාවක් පුරනවා. තවත් කෙනෙක් ධාතුන් වශයෙන් මේ සියල්ල දකිමින් ඒබඳු ප්‍රතිපදාවක් පුරනවා. ඉතින් මේ විදිහට විවිධ ප්‍රතිපදාවන් බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් ඒකාතකින් මේ සියල්ලම අපි පුහුණු කළ යුතුයිද කියලා පණය පැන නගිනවා. හැබැයි යම් හෝ ප්‍රතිපදාවක් අනුගමනය කළා නම් අනිත් ඒවා සම්බන්ධයෙන් ඒක අතකින් අනුමාන ඥානයක් හෝ ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එතකොට එකක් පිරුවා නම් අනිත් ඒවා නිකන් ඉබේ පිරෙන ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා යම්ස කෙනෙක් මහන්සියෙන් උමනාවෙන් කැප වෙලා මෙබඳු ප්‍රතිපදාවක් පුරනවා නම් ඉතින් ඒ කරපු ප්‍රතිපදාව නැත්නම් ඒ වඩපු ප්‍රතිපදාව ප්‍රායෝගිකව හැසිරෙච්ච ප්‍රතිපදාව කවුරු හරි කෙනෙක් ඇහුවාම විමසුවාම ඉතින් එච්චර අමාරුවක් වෙන්න විදිහක් නැහැ කරපු වැඩේ කියන්නේ. ඉතින් එතකොට මේ අපිට මගහැරිච්ච හයවෙනි ප්‍රතිපදා වශයෙන් සඳහන් වෙන්නේ මෙන්න මේ සතර ආහාරයන් පරිහරණය කරද්දී කොහොමද කටයුතු කළේ සතර ආහාරයන් සම්බන්ධයෙන් Taman කොහොමද ඒවට ඇලෙන්නේ නැතුව ඒවට බැඳෙන්නේ නැතුව ඒවා උපාදාන කරන්නේ නැතුව පරිහරණය කළේ කියන කාරණාව තමයි අහන ප්‍රශ්නේ. ඉතින් එතකොට මේ සූත්‍රයේට නැත්නම් මේ සූත්‍රය තුල මේ මේ ප්‍රශ්නයට උත්තරයක් නැති නිසා අපිට සිද්ධ වෙනවා සතර ආහාර සම්බන්ධයෙන් කොහොමද බුදුරජාන් වහන්සේ කටයුතු කළ යුත්තේ කියලා උපදෙස් දීලා තියෙන සූත්‍රයක් විමසලා බලන්න. ඒ සඳහා මම යොදා ගන්නවා සංයුත්ත නිකායේ එන පුත්තමංස සූත්‍රය. ඒතර ඇත්තරම බුදුරජාණන් වහන්සේ මේ එක එක ආහාරය සම්බන්ධයෙන් අපිට කියලා දෙනවා. ආහාරයක් කියලා කියන්නේ මොකද්ද? ඒකට දෙන උපමා මොනවද? ඒක හරියට දැනගත්තොත් අපිට ලැබෙන ආනිසංස මොනවද? කියන මෙන්න මේ කාරණා ඊටාම ගැඹුරින් සවිස්තරාත්මකව කියලා දෙනවා මෙන්න මේ පුත්ත මංස සූත්‍රය. සමහරට මේ පින්තුන් මේවා අහලත් ඇති. කෙසේ නමුත් මේ සූත්‍රයේ පරිපූර්ණත්වය පිණිස අපි ටිකක් කෙටියෙන් මේ කාරණා සලකලා බලමු. එතකොට අපි මාතෘකා කළ ආකාරයෙන් ආහාර හතරක් තියෙනවා. ඒතර පළවෙනි ආහාරය තමයි කබලීකාරෝ ආහාරෝ ඕලාරිකෝවා සුකුමෝවා. ඒ කියන්නේ මේ කෑලි කඩලා කන අපි මේ සාමාන්‍යයෙන් දන්න අපි උදේ ගත්ත ආහාරය, දවල් ගන්න ආහාරය, නැත්නම් රාත්‍රියට ගන්න ආහාරය. ඒතර මෙන්න මේ කෑලි කඩ කඩා කන ඒ ගොරෝසු ආහාර නැත්නම් සූක්ෂම ආහාරය තමයි මේ අපි දන්න ආහාරය තමයි මේ පළවෙනි ආහාරය බවට පත් වෙන්නේ. කබලිකාරෝ ආහාරෝ ඕලාරිකෝවා සුකුමෝවා. දෙවෙනි ආහාරය දැන් ඊට වඩා ටිකක් ගැඹුරුයි. ඒකට කියනවා ස්පර්ශ ආහාරය කියලා. ඊට පස්සේ තුන්වෙනි ආහාරය ඊටත් වඩා ගැඹුරුයි සූක්ෂමයි. ඒකට කියනවා මනෝ සංචේතන ආහාරය කියලා. හතරවෙනි ආහාරය ඊටත් වඩා සූක්ෂමයි. ඒකට කියලා තියෙනවා විඥාන ආහාරය කියලා. එහෙනම් දැන් අපිට තේරුම් ගන්න සිද්ධ වෙනවා මේ ආහාර පරිහරණය කරද්දී නැත්නම් අපි මේ ආහාර ගනිද්දී කොහොමද මේවට ඇලෙන්නේ නැතුව මේ ආහාර ගන්න කියන කාරණා. ඒකෝර අපි තේරෙන තැනකින් පටන් ගත්තොත් ඉතින් අපි හැමෝම මිනිස්සෙයින් වශයෙන් නැත්නම් සත්වයින් වශයෙන් මේ ආහාර මත යැපෙනවා. සම්මේ සත්තා ආහාරට්ටිතිකා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් එතකොට උපදින සත්වයින්ට ඒ ඉපදීමට අනුග්‍රහ කරන්නත් ඉපදුනාට පස්සේ ඒ ශරීරය පවත්වන්නත් ඒ ජීවිතය පවත්වන්නත් මේ ආහාර ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් එතකොට ආහාර නැතුව ඉන්න විදිහක් නැහැ. නමුත් මේ ආහාර පරිහරණය කරද්දී කොහොමද නිවැරදිව පරිහරණය කරන්නේ? ඒ හරහා කෙලෙස් නූපදින අන්දමින් කොහොමද පරිහරණය කරන්නේ කියන ගැඹුරු කාරණාව තමයි විමසන්නේ. ඉතින් එතකොට පින්වත්නි මේ කබලීකාර ආහාරය අනුගමනය කළ යුත්තේ නැත්නම් ඒක පරිහරණය කළ යුත්තේ අනුභව කළ යුත්තේ මෙන්න මේ බඳු ආකල්පයකින් යුක්තවයි කියලා බුදුරජාන් වහන්සේ හරි ලස්සන උපමාවක් දෙනවා. මේ පින්තුන් ඒක අහලා ඇති ටිකක් හික්කාවදින උපමාවක් කියලා කියන්න පුළුවන්. ලස්සන කතාවක් එක එතන තියෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ කියනවා යම්කසේ යුවලක් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ ඉන්න පුංචි එකම දරුවා පුතෙක් අරගෙන මේ කාන්තාර මාර්ගයකට පිවිසෙනවා. හැබැයි ඉතින් ඒගොල්ලෝ අතේ මහා ගොඩක් මේ ආහාර ද්‍රව්‍ය අනිකුත් ඒ වමනා කරන දේවල් මහා ගොඩක් නැහැ. මොකද බලාපොරොත්තු උනේ ඉක්මනටම මේ කාන්තාරය තරණය කරන්න. හැබැයි අවාසනාවකට හරියටම කාන්තාරයේ මැදකට පැමිණිහාම මේගොල්ලෝ ගාව තියෙන සම්පූර්ණයෙන්ම මේ ආහාර ඉවර වෙනවා. දැන් ඉතින් කරගන්න දෙයක් නැහැ. දැන් ආපස්සට යන්න විදිහකුත් නැහැ. ඉස්සරහට යන්න විදිහකුත් නැහැ. ආහාර ඉවරයි. දැන් ඉස්සරහට निराහාරව ගියොත් තුන් දෙනාම මැරෙනවා. ඒ නිසා මේ අම්මයි තාත්තයි කතිකා කරගන්නවා. දැන් ඉතින් අපි තුන් දෙනාම මැරෙනවට වඩා හොඳයි අඩුතරමින් දෙන්නේ බේරෙන එක. ඉතින් මොකද්ද උපක්‍රමය? එhmenan අපි මේ අපේ එකම දරුවා මරලා ඒ දරුවාගේ මස් ආහාරයට ගනිමින් අපි දෙන්න කොහොම මේ දුර්ග මාර්ගය මේ කාන්තාර මාර්ගය තරණය කරමු. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේ අම්මයි තාත්තයි මේ දරුවව මරනවා. මරලා දැන් ඉතින් මේ අමු මස් ඒ ආහාරයට ගන්නවා. ඉතින් එතකොට මේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මේ තමන්ගේ එකම දරුවාගේ මේ මස් ආහාරයට ගන්නකොට ඒ අම්මයි තාත්තයි ආහාරයට ගන්න අනේ මගේ දරුවකෝ මගේ දරුවකෝ මගේ මේ දයාබර පුතාකෝ කියලා මේ තමන්ට අඬා අඬා පපුවේ අත් ගහ ගහ තමයි මේ ආහාරය ගන්නෙ. ඉතින් එතකොට උන්වහන්සේ අහනවා මේ ආහාරය මේ මේ අන්දමින් ගන්නකොට තමන්ගේ හිතේ කෑදරකමක් ඒ ආහාරයට ලොල් බවක් ඇති වෙනවද? ඉතින් එතකොට නැත ස්වාමීනි කියලා භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා. ඊට පස්සේ උන්වහන්සේ අම්මට තාත්තට යම්කිසි මාන්නක්කාරකමක් ඇති වෙනවද මේ මේ ආහාර අපිට විතරයි තියෙන්නේ අනිත් අයට නම් මෙච්චර හොඳ ආහාරයක් නැහැ. එහෙම කියලා මාන්නක්කාරකමක් ඇති වෙනවද? ඒත් නැහැ. මොකද මේ දන්නවා මේ ඇවිල්ලා මහා ලොකු ආහාරයක් නෙමෙයි මේ යන්තම් යැපෙන්න ගත්ත ආහාරයක් කියලා. ඊට පස්සේ මේ ටික දිගටම මම මේ තව තව මේ තැම්පත් කරලා තියාගෙන එහෙම ඒ තුලින් හදාගත්ත ලොකු තණ්හාවක් එහෙමනම් පහළ වෙන්නෙත් නැහැ. ඒකර මේ ආහාරය ගන්නෙ හුදෙක් මෙන්න මේ කාන්තාරය තරණය කරන්න පමණයි කියන එක තමයි ඒතකොට විශේෂ විශේෂයෙන් ඒ දෙන්නම දන්නේ. වෙන කිසිම මාර්ගයක් තිබුණේ වෙන කිසිම උපක්‍රමයක් තිබුණේ තියෙන උප එකම උපක්‍රමය තමයි මේ දැන් හොයාගත්තේ. ඒ ආහාරය අනුභව කරන්නේ හුදෙක් මේ කාන්තාරය තරණය කරන්න පමණයි. බුදුරජාණන් වහන්සේ කියන ඔන්න යන්දමින් තමයි එහෙමනම් මේ කබලින්කාර ආහාරය අපි විසින් සැලකිය යුත්තේ. ඒකට අපි උදේ ආහාරය ගන්නකොට, දවල් ආහාරය ගන්නකොට, රාත්‍රී ආහාරයක් ගන්නකොට එහෙමනම් අපිට පුළුවන් නම් මෙන්න මේ බඳු අන්දමක ආකල්පයකින් ඒවා අනුභව කරන්න. එහෙනම් අපේ හිතේ කෙලෙස් පහළ වෙන්න විදිහක් නැහැ. අපි දන්නවා මොන අර්ථයක් පිණිසද මේ ආහාර ගන්න කියලා. එතකොට ඇත්ත වශයෙන්ම අපි ඒ ආහාර ගන්න අවස්ථාවේ එහෙම නැත්තම් වෙන්නේ මොකද අපේ හිතේ විවිධ අන්දමේ කෙලෙස් පහළ වෙනවා. ඒ ආහාරය ඊටාම ප්‍රනීත නම් සමහර විට ඒ ආහාරය සම්බන්ධයෙන් විවිධ කෑදරකමක් ලොල් බවක් පහළ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ ආහාරය වගේ ආහාරයක් වෙනත් කෙනෙකුට නැහැ කියලා තමන්ගේ ආහාරය ගැන ටිකක් අහංකාරකමක් මාන්නක්කාරකමක් හිතේ පහළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ බඳු ආහාරයක් හෙටත් ලැබෙන්න ඕනි කියලා එක්තරා අන්දමක ඒ අපේක්ෂාව මුල් කරගත්ත තණ්හාවක් පහළ වෙන්නත් පුළුවන්. සමහර විට ඕන්ට වඩා ආහාර අනුභව කරන්න ගිහිල්ලා නොතිබුණ ලෙඩ හදා ගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ විවිධ ප්‍රශ්න තියෙනවා අපි මේ ආහාර අනුභවය සම්බන්ධයෙන්. ඉතින් එතකොට අපි නිවරදිව මොන හේතුවක් පිණිසද මේ ආහාර අනුභව කරන්නේ කියලා දැනගෙන මේ ආහාරය ගන්නවා නම් හුදෙක් මේ Brahmacharya වාසය පිණිසයි නැත්තම් මම මේ වඩන ප්‍රතිපදාව නිවරදිව ආරක්ෂා කරගන්නයි දැන් මම මේ ආධ්‍යාත්මික ප්‍රතිපදාවක් පුරනවා භාවනාවක් වඩනවා සීලයක් ආරක්ෂා කරනවා සමාධියක් දියුණු කරනවා මෙන්න මේ බඳු ප්‍රතිපදාවක් මම අනුගමනය කරනවා. ඒ ප්‍රතිපදාව අනුගමනය කරන විදිහක් නෑ. මේ කය ලෙඩ වුණොත්, කය කයට කුසගිනි දැනුනොත් මේ කය ඒ නිසා පවත්වන්න අවශ්‍යයි. මේ ජීවිත යාත්‍රාව පවත්වන්න අවශ්‍යයි. මෙන්න මේ ජීවිත යාත්‍රාව පැවැත්වීම සඳහා පමණයි මම මේ ආහාරය ගන්න. මෙන්න මේ බඳු ආකල්පයකින් මේ ආහාරය ගත්ත ගන්නවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා එහෙමනම් අර කෙලෙස් පහළ වෙන්න හැකියාවක් නැහැ. මොකද නිවැරදි පරමාර්ථය දැනගෙන මොකටද මේ ආහාර ගන්නේ කියලා දැනගෙන තමයි මේ ආහාරය ගන්න. ප්‍රත්‍යවේක්ෂා කළායි ආහාරය ගන්න. මේ අන්දමින් කවුරු හරි හොඳට මේ කබලින්කාර ආහාරය දන්නවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා යාගේ හිතේ මේ පංචකාමයන් සම්බන්ධයෙන් තියෙන රාගය දුර වෙලා යනවා කියලා. කබලිකාරේ භික්කවේ ආහාරේ පරිඤ්ඤාතේ පංචකාම ගුණිකෝ රාගෝ පරිඤ්ඤාතෝ හෝති. කියන්නේ පංචකාමයන් සම්බන්ධයෙන් එයාගේ හිතේ යම් හෝ කැමැත්තක් ආසාවක්. ඒ කියන්නේ රූප බලන්න උවමනාව, ශබ්ද අහන උවමනාව, ගඳ සුවඳ බලන්න උවමනාව, රස බලන්න උවමනාව, කයෙන් විවිධ සුඛාස්වාදයන් ලබන්න උවමනාව. ඒ බඳු තත්ත්වයක් එයාගේ හිතේ මේ පංචකාමයන් ගැන ලොකු කැමැත්තක් ආසාවක් තිබුණා නම් මේ කබලින්කාර ආහාරය හොඳට විනිවිද දැකීම හරහා මේ පංචකාමයන් කෙරෙහි තිබිච්ච ආසාව දුර වෙනවා කියලා කියනවා. ඉතින් ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි එයා අනාගාමී තත්වයටපත් වීම. ඒ කියන්නේ නැවතත් මේ කාම ලෝකේ නූපදින තත්වයකටපත් වෙනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. දැන් අපිට තේරෙනවා මේ ආහාරය කියන එක බුදුරජාණන් වහන්සේ කොයිතරම්නම් ගැඹුරින් සලකලා තියනවද කියලා. ඒ නිසා ඇතැම් භික්ෂුන් වහන්සේලා ඒ කාලේ ආහාර ගන්නකොට ප්‍රත්‍යවේක්ෂා කළ ආහාර ගැනීම නිසාම අරහත්ත්වයට පවපත් වෙලා තියෙනවා. ඒ නිසායි හුඟක් වෙලාවට පෝය දවසට විශේෂයෙන්ම මේ පෝයට සම්බන්ධ වෙන සිල් සමාදන් වෙච්ච පින්වතුන්ට ඒ ආහාර ගන්නකොට කොහොමද මේ ප්‍රත්‍යවේක්ෂාවක් ප්‍රත්‍යවේක්ෂාවක් සහිතව ආහාර ගන්නේ කියලා කියලා දෙන්නේ. ඒ නිසා අපි මේ වෙයි තියෙන මේ ගැඹුර තේරුම් ගන්නවා නම් මේ වෙයින් සෑහෙන ප්‍රයෝජනයක් අපිට ගන්න අවස්ථාවක් තියෙනවා. දැන් ඊට පස්සේ පින්වත්නි අපි පිවිසෙනවා ටිකක් ගැඹුරු කාරණාවලට, සූක්ෂම කාරණාවලට. ඒතර දෙවන ආහාරයේ වශයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ස්පර්ශ ආහාරය. ඒතර ස්පර්ශ ආහාරය කියලා කියන්නේ දැන් කලින්ත් අපි මතක් කරගත්ත ආකාරයට අපි ඇහෙන් රූප බලනවා. කනෙන් ශබ්ද අහනවා. නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරනවා. දෙවෙන් රස බලනවා. ඊළඟට කයෙන් විවිධ ස්පර්ශයන් ලබනවා. මනසින් විවිධ අරමුණුත් කල්පනා කරනවා. එතකොට මේකත් එක්තරා අන්දමක ආහාර ගැනීමක්. ඒතර අපිට මේ ඇහැට රූප පෙන්වන්න නැතුව ඉන්න බැරි තත්ත්වයක් තියෙනවා. කනට ශබ්ද අහන්න නැතුව ඉන්න බැරි තත්ත්වයක් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් මේ පින්වතුන් අපිටම සිල් අරගෙන ආරණ්‍යයකට ගිහිල්ලා පන්සලකට ගිහිල්ලා සෑහෙන කාලයක් තිස්සේ බණක් භාවනාවක් කර කර නම් හිටියේ. එතකොට අර ඇහැට ලැබෙන ආහාර නිකන් අඩු වෙච්ච ගතියක් Tamanට තේරුනොත් එහෙම ගෙදර ගිය ගමන් ඉතින් ඔන්න රූපවාහිනිය ගාවින් වාඩි වෙනවා. පුළුවන් තරම් ඉතින් රූප බලන්න උත්සාහන්ත වෙනවා. එහෙම නැත්නම් අන්තර්ජාලයට පිවිසිලා ඔන්න මොනාහරි රූප ටිකක් පෙන්වන්න උත්සාහත් වෙනවා. යම් හෝ තැනක ලස්සන තැනකට ගිහිල්ලා යම්සි දර්ශනයක් දර්ශනීය දෙයක් බලන්න උත්සාහත් වෙනවා. මොකද මේ ඇහෙන් ආහාර ගන්නවා. ඒතර මේ ඇහැ කියන ඉන්ද්‍රිය හරහා රූප නැමැති ආහාර ගැනීමේ තද බල උවමනාවක් අපිට තියෙනවා. ඒ වගේමයි කනෙන් සද්ද ඇහිීමේ තද බල උමනාවක් අපිට තියෙනවා. එක්ක අපි ප්‍රවෘත්ති අහනවා, එක්ක අපි සින්දු අහනවා, එක්ක අපි වාදනයක් අහනවා, එක්ක තවත් කෙනෙක්ගේ කටහඬක් අහනවා. ඉතින් මේ වගේ ඉතින් අපි කවුරු හරි අපිව අරගෙන ගිහිල්ලා කාන්තාරයක එහෙම නැත්නම් හුදකලා වෙච්ච තැනක තිබ්බොත් එහෙම සමහර විට අපි මාසයක් දෙකක් යනකොට සමහරට අපිට හිතෙන්න පුළුවන් අර මගේ හතුරෙක් හරි කමක් නැහැ ඇවිල්ලා මට පොඩ්ඩක් වචනයක් හරි කියනවා නම් කොච්චර වටිනවද කියලා අර මේ ඒ තරමට අපි මේ සද්ද අහන්න අපේ හිත ඇතුලේ පුදුම ආසාවක් තියෙනවා. ඉතින් ඒ ආහාරය නොලැබුණොත් අපිට පුදුමාකාර අපේක්ෂා භංගත්වයකට පත් වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ නාසයෙන් ගඳ සුවඳ බලන්නත් ඒ වගේ මැල්මක් තියෙනවා. ඉතින් විවිධ රස බලන්න ඒ වගේ මැල්මක් තියෙනවා. ඉතින් අපි කාලෙකින් මේ රසවත් ප්‍රණීත ආහාරයක් ගත්තේ නැහැ කියලා ඉතින් අපි සමහරවිට අපේ පවුලේ උදවියත් කැඳවගෙන සමාජයට අපි හොඳ අවන්හලකට යන්න අවස්ථාව තියෙනවා. අන්න ඒ වගේ අපිට තේරෙනවා මේ දිවෙන් විවිධ රස යම් යම් අවස්ථාවන් වලදී භුක්ති විඳීමේ ලොකු උමනාවක් තියෙනවා. ඒකවා භුක්ති විඳින්න හම්බුනේ නැත්නම් ඉතින් අපි චෝදනා කරනවා. අපිට ඒක මුදල් නැති නිසා මේ එහෙම නැත්නම් අපේ ගෙදර ඉන්න ගෘහණියට නැත්නම් මෑණියන්ට මේක රසට ආහාර උයන්න බැරි නිසා කියලා ඉතින් අපි කාට කාට හරි චෝදනා කරමින් මේ ආහාර නොලැබීම ගැන අපි මැසිවිලි නගනවා. එතකොට අපිට තේරෙනවා මේ දිවෙන් රස බැලීමේ තද බල වමනාවක් අපිට නිරන්තරයෙන්ම තියෙනවා. ඒ වගේමයි කයෙන් විවිධ ස්පර්ශයන් ලබන්නත් ඒ වගේම වමනාවක් තියෙනවා. ඉතින් මේ පහම නොලැබෙන, ඒ පහම ලොකුවට ලැබෙන්නේ නැති. ඒවෙන් ලොකු උත්තේජනයක් නොලැබෙන තැන්වලදී අපි ඉතින් මොනවා හරි කල්පනා කර කර කල්පනා කර කර අයිනක් අල්ලගෙන කාලය ගත කරනවා. ඉතින් මෙන්න මේ බඳු ආහාර ගැනීමක් අපිට තියෙනවා. දැන් පින්වත්නි අපි මේක සැපක් කියලා සැලකුවාට බුදුරජාණන් වහන්සේ මේ ස්පර්ශාහාරය සම්බන්ධයෙන් දෙන උපමාව ඊට වඩා ටිකක් අපේ ඇස් අරවන උපමාවක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දෙන උපමාව තමයි මේ හම ගහපු එළදෙනක්. ඒ හම ගහපු එළදෙන තාම මැරිලා නැහැ. ඉතින් ඒ නිසා ඒ එළදෙන විටින් විට යම් යම් තැන්වලට යම් යම් ස්ථානවලට ගමන් කරනවා. ඉතින් එයා සමහරලාවට ගහක් යටකට ගියොත් ඒ ගහේ ඉන්න සත්තු යම් යම් මේ වගේ මොන මේ කූඹි වගේ විවිධ සත්තු ඇවිල්ලා දැන් මේ එළදෙනගේ ඇඟට නැගලා ඒ මස අනුභව කරනවා. මොකද හමක් නැහැ. ආවරණය කරපු ආවරණයක් නැහැ. ඉතාම පහසුවෙන් මේ මස් අනුභව කරනවා. ඒ ගහේ ඉන්න සත්තු. ඊට පස්සේ මේ එළදෙන ඒකෙන් බේරෙන්න කියලා අපි හිතමු අභ්‍යවකාශයට ගියොත්. ඒ කියන්නේ අපි හිතමු කිසිම ගහක් කොළක් නැති පිටණියකට ගියොත්. දැන් එතකොට ඒ එළදෙනගේ දර්ශනය අහසේ යන මේ කුරුල්ලන්ට එහෙම පේන්න ගන්නවා. එතකොට ඒ කුරුල්ල කිට්ටු කළා දැන් මේ මස් කඩාගෙන කන්න පටන් ගන්නවා. මොකද අර निराවරණය වෙච්ච මසක් තියෙන්නේ. ඊට පස්සේ බැරි වෙලාවක් දැන් මේකෙන් ගැලවෙන්න කියලා එයා වතුරට පැන්නොත් එහෙම ගඟකට ගියොත් ඇලකට දොලකට ගියොත් ඒක ගිලුණොත් ඒත් ගැලවීමක් නැහැ ඒකෙත් ඉන්නවා කැස්බෑවෝ ඉබ්බෝ මාළු ඒකෙත් ඉන්නවා උන් ඇවිල්ලා දැන් මේ කඩ කඩා මේ එළදෙනට පහර දෙනවා බුදුරජාණන් වහන්සේ කියනවා එතකොට මේ එළදෙන කොහේ ගියත් ගැලවෙන්න විදිහක් නැහැ කොහේ ගියත් අර වගේ ස්පර්ශයන්ට ලක් වෙනවා බොහොම කටුක ස්පර්ශයන්ට ලක් වෙනවා මේ එළදෙන කොහි ගියත්. පින්වත්නි බුදුරජාන් වහන්සේ කියනවා මෙන්න මේ වගේ දකින්න අපි මේ ලබන ස්පර්ශ ආහාරය. ඒතකොට අපි කොහේ ගියත් සමහරලාට මේ ඇහෙන් එන අරමුණු වළක්ව ගන්න අමාරුයි. අපි සමහරලාට බස් එකක නගිනවා අපි තුන් පෞද්ගලික බස් රථයක නගිනවා සමහරට ඒකේ දාලා තියෙන ගීතය බොහොම කටුක කර්කශ ගීතයක් වෙන්න පුළුවන්. නමුත් ඉතින් දැන් කරන්න දෙයක් නැහැ. ඒක විතරයි තිබුණේ මේ යන්න කියලා බස් එකක්. ඉතින් නැග්ගා. බැලුවාම ඉතින් පුදුමාකාර ഘോഷාකාරී සංගීතයක් තියෙනවා. දැන් ඉතින් අහගෙන යන්නයි වෙලා තියෙන්නේ. ඉතින් මේ අන්දමින් සමහරට අපි පාරක තොටක යනවා සමහරට කෙනෙක් බැනවදිනවා. ඉතින් දැන් කරන්න දෙයක් නැහැ. ගහගන්න යන්න විදියකුත් නැහැ. සමහරට ඉතින් ඒක අහගෙන යන්න වෙනවා. තවත් කෙනෙක් එක්ක චෝදනා කරනවා. ඉතින් ඒක අහගෙන යන්න වෙනවා. ඒ නිසා අපිට මේ කන් ලැබීම කියන එක ආශිර්වාදයක් වගේම සමහරවිට ඒ නිසා හිරිහැරයකටත් අපිට පාත්‍ර වෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ නාසයෙන්ුත් ඉතින් අපිට කැමති දේවල්ම නෙමෙයි ඇතැම් විට ස්පර්ශ කරන්න සිද්ධ වෙන්නේ. විවිධාකාර දුර්ගන්ධයන් අකමැති දේවල් ආග්‍රහණය කරන්නත් අපිට සිද්ධ වෙනවා. ඒ වගේම දිවෙනුත් ඉතින් මේ අපි කැමති ප්‍රණීත දේවල්ම පමණක් නෙමෙයි රස විඳින්න භුක්ති විඳින්න අවස්ථාව සැලසෙන්නේ. Taman අකමැති දේවලුත් රස විඳින්න භුක්ති විඳින්න අවස්ථාව ලැබෙනවා. ඒතර කයටත් ඒ වගේම ඇතැම් වෙලාවට බොහොම දුක්ඛිත වේදනාවන් හරහා යන්න සිද්ධ වෙනවා. ඇතැම් විට රෝගාතුර වීම නිසා, ඇතැම් විට විවිධ දඬුවම් වලට පාත්‍ර වීම නිසා. ඉතින් මේ වගේ විවිධ අවස්ථාවන් වලදී මේ කයටත් බොහොම කටුක ස්පර්ශයන් ලබන්න සිද්ධ වෙනවා. ඉතින් මනසටත් එන අරමුණු මේ අපිට කැමති උවමනා අපේ හිත පිරිසුදු කරන අරමුණුම නෙමෙයි. හිතත් নানা ප්‍රකාර දේවල් හිතනවා එන අරමුණුත් අපිව තව තව එක්කෝ හිත වික්ෂිප්ත කරනවා හිත රෝගාතුර කරනවා හිත ශෝකාකූල කරනවා හිත අවුස්සනවා හිත තුල විචිකිච්ඡාව සැකය වගේ ඒ බඳු තත්වයන් පහල කරනවා හිත තව තව ඇදවට්ටනවා ඉතින් ඔන්න වගේ තත්වයකුත් තියෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ ස්පර්ශාහාරය හරියට අර හැම ගහපු එළදෙනෙක්ට අත් වෙන ඉරණම වගේ දකින්න කියලා මේ ඉඳුරන් පරිහරණය කියලා කියන්නේ එහෙනම් එකාතකින් බැලුවම හරි වෙහෙසක් මේ ඉඳුරන් තියෙන තාක් අපිට මේවැයෙන් හරිය නිකන් ගැලවීමක් නැතුව වගේ නිරන්තරයෙන්ම මොනවා මොනවා හරි අරමුණු අපේ හිත ඇතුළට එනවා. ඒ ආහාර පරිහරණය කරන්නත් අපේ තියෙන නොදන්නාකම නිසා අපි පුදුමාකාර උනන්දුවකින් ඒවා ලබා ගන්න වෙහෙසෙනවා. ඉතින් අපි රස්සාවක් කරන්නේ, ඉගෙන කියාගන්නේ මේ හැමදේම කරන්නේ මේ ආහාර ගන්න. පුළුවන් තරම් කැමති ආහාර මේ ඉඳුරන් හරහා අරගන්න තමයි අපි වෙහෙසෙන්නේ. නමුත් අපි නිවැරදි දෘෂ්ටි කෝණයකින් මේවා දිහා බලනවා නම් එහෙමනම් මේවා කෙරෙහි ඇලෙන්න උවමනාවක් නැහැ කියන කාරණය තමයි මතු කරලා දෙන්නේ. එතකොට ස්පර්ශ ආහාරය ගැන යම්කිසි කෙනෙක් ඔය අන්දමින් දකිනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා පස්සේ භික්ඛවේ ආහාරයේ පරිඤ්ඤාතේ තිස්සෝ වේදනා පරිඤ්ඤාතා හොಂತಿ. එයාට තේරෙන්න ගන්නවා මේ ස්පර්ශය හරහා වේදනා වර්ග තුනක් පහළ වෙනවා. ඇතම් ස්පර්ශයන් නිසා සැප වේදනාවක් පහළ වෙනවා. ඇතම් ස්පර්ශයන් නිසා දුක් වේදනාවක් පහළ වෙනවා. ඇතම් ස්පර්ශ නිසා උපේක්ෂා වේදනාවක් පහළ වෙනවා. ඉතින් එතකොට දැන් එයාගේ හිතට යක් ගැඹුරකට යනවා. මෙතන මේ ස්පර්ශයේම නතර නොවි මේ ස්පර්ශයට හිත තියාගෙන ස්පර්ශය ගැන හොඳ අවධානයෙන් සිටීම නිසා එයාට තේරෙනවා මේ ස්පර්ශය නිසා පහළ වෙන වේදනාව ගැන. වෙනත් වචන වලින් කියනවා පස්සපච්චා වේදනා කියන එන්නේ ඉදප්පච්චේතා මූලධර්මයේ තේරුම් ගන්න හැකියාවක් අවස්ථාවක් යෝගාවචරයට ලැබෙනවා. එතකොට අපි මේ කතා කරන්නේ දැන් ටිකක් ආයෙත් විපස්සනාවට මුල් වෙච්ච කරුණක් යම්ස කෙනෙක් ස්පර්ශය මූලික කරගෙන වේදනාව පහළ වෙන ආකාරය හොඳින් දකිමින් කටයුතු කරනවා නම් එතකොට මේ වේදනා තේරුම් ගැනීම නිසා බුදුරජාණන් වහන්සේ කියනවා එයා අරහත්ත්වයටම පත් වෙනවා කියලා. ආයි දැන් කලින් එකේ නම් අර ඕලාරික ආහාරය ගැන කබලින්කාර ආහාරය ගැන හොඳ දැනුමක් ඇති කරගත්තා නම් පංචකාම ගුණයන් ගැන හිතේ තිබිච්ච තණ්හාව දුර වෙලා යා අනාගාමී මට්ටමටමපත් වෙන්න පුළුවන්. දැන් දෙවැනි එක මේ ස්පර්ශ ආහාරය හොඳින් කෙනෙක් දැනගත්තා නම් ස්පර්ශ ආහාරය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රතිපදාවක් අනුගමනය කළා නම් ඒ හරහා මේ සැප දුක් උපේක්ෂා කියන මේ වේදනා තුන හොඳින් දැනගෙන එයාගේ හිතේ පහළ වෙන තණ්හාව සම්පූර්ණයෙන්ම බැහැර කරගෙන එයාට පුළුවන්කමක් ලැබෙනවා කියන අරහත්ත්වයටමපත් වෙන්න. එතකොට මෙන්නත් මේ බුදුරජාන් වහන්සේ දේශනා කරන ස්පර්ශාහාරය කියන්නේ සුළුපටු දෙයක් නෙමෙයි. අපි එනම් ස්පර්ශය ගැන හොඳ අවබෝධයක් ඇති කර ගන්නවා නම් ස්පර්ශාහාරය ලබන්න ගිහිල්ලා අපේ හිතේ පහළ වෙන්න පුළුවන් කෙලෙස් හඳුනා ගන්නවා නම් අර විස්තර කළ අන්දමට මේ ස්පර්ශයන් පරිහරණය කරද්දී මේක හරියට නිකන් අර හැම ගහපු එළදෙනෙක් වගේ කියන ආකල්පයකින් අපි මේ කටයුත්ත කරනවා නම් එහෙමනම් අපිට ගැළවීමක් තියෙනවා. එතෙන්ද යන්න කෙලෙස් පහළ නොවි මේ පහළ වෙන පහළ වෙන කෙලෙස් දුරු කරගනිමින් කටයුතු කරන්න අවස්ථාවක් තියෙනවා. ඒ හරහා කොහොමද මේ වේදනාවන් පහළ වෙන්නේ? සැප වේදනාවට තුඩු දෙන වේදන මේ ස්පර්ශයක් නිසා කොහොමද සැප වේදනාවක් පහළ වෙන්නේ? දුක් වේදනාවකට තුඩු දෙන ස්පර්ශයක් නිසා කොහොමද දුක් වේදනාවක් පහළ වෙන්නේ? උපේක්ෂා වේදනාවකට තුඩු දෙන ස්පර්ශයක් නිසා කොහොමද උපේක්ෂා වේදනාවක් පහළ වෙන්නේ? කියලා දැන් මෙයා ටිකක් ගැඹුරින් මේ ඉදප්පච්චේතා මූල ධර්මයේ වගේ තැන්වලට අවධානය යොමු කරමින් යෝනිසෝ මනසිකාරයක් දියුණු කරමින් එයා මේ ගැඹුරු විපස්සනාවක් වඩන්නේ. ඉතින් එහෙමනම් බුදුරජාන් වහන්සේ කියනවා "ඉබන්දු ගැඹුරකට යන්න යන්න මේ කෙලෙස් ප්‍රහාණය වෙලා අරහත්ත්වයට දක්වාම යන්න පුළුවන් කියලා. දැන් එතකොට ස්පර්ශ ආහාරය ගැන ওই විදිහට දේශනා කරලා තියෙනවා. දැන් පින්වත්නි අපි ඊට ඊළඟට පැමිණෙනවා තුන්වෙනි ආහාරයට ඒ තමයි මනෝ සංචේතන ආහාර. එතකොට තවත් ගැඹුරු කාරණාවක් කියලා කියන්න පුළුවන්. මොකද අපි දන්නවා අපේ හිත ඇතුලේ නිරන්තරයෙන්ම චේතනා ක්‍රියාත්මක වෙනවා. අපි උදේ නැගිට අවස්ථාවේ ඉඳන්ම අපේ හිත අපිට විධාන දෙනවා අරක කරන්න මේක කරන්න දැන් ඉතින් හැදෙන්න නැගිටින්න දැන් ඊට පස්සේ වැසිකිලි කැසිකිලි කරන්න දැන් දත් මදින්න දැන් ආහාර ගන්න දැන් ඉතින් වැඩට යන්න දැන් ඉතින් ඒ රාජකාරී වල නිරත වෙන්න දැන් ඔන්න තේ එකක් බොන්න යන්න දැන් ඉතින් දවල් ආහාරය ගන්න ඉතින් මේ নানা ප්‍රකාර අන්දමින් උදේ නැගිට වෙලා ඉඳන් රෑ නිින්දට යනකම් අපේ හිත අපිව මෙහෙවනවා චේතනා ක්‍රියාත්මක වෙනවා ඉතින් ඒ චේතනාවලින්ම අපිට කියනවා දැන් ඉතින් වෙළඳපොළට යන්න මෙන්න මේ මේ භාණ්ඩය මිලදී ගන්න මෙන්න මේ අහවල් જાතියෙම භාණ්ඩය මිලදී ගන්න මේක ගණන් වැඩි මෙන්න මේක දැන් මිලදී ගන්න ගණන් වැඩි වුණත් කමන්නේ ඒකම මිලදී ගන්න ඉතින් මේ විදිහට අපේ හිත නිරන්තරයෙන්ම අපිව මෙහෙවනවා ඒතර චේතනා පහළ වෙනවා ඉතින් අපි කියනවා මම තමයි මේක මිලදී ගත්තේ මම තමයි මේක නිර්මාණය කළේ මේකල මගේ gedara මේකල මගේ රැකියාව මේ විදිහට අපි අනිත් අයත් එක්ක ඉතින් උජාරුවට කතා කරනවා. දැන් අපේ මේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන මෙන්න මේ චේතනාව. ඉතින් හුඟක් වෙලාවට අපි හිතන්නේ ඒක මගේ අනසක යටතේ තමයි තියෙන්නේ. මම තමයි මගේ සිතැඟි පරිදි තමයි මේ චේතනාව ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මම තමයි මේව කරන්නේ. ඉතින් එහෙම හැඟීමක් තමයි අපි කාටත් තියෙන්නේ. නමුත් පින්වත්නි මේ චේතනාව කියන එක එයා පදනම් වෙලා තියෙන්නේ චේතනාවට රුකුල් දෙන්නේ. චේතනාවට මූලික වෙන්නේ. තවත් විවිධාකාර අනෙකුත් හේතුන් කියලා අපිට තේරුනොත් දැන් ඉතින් බැලුවාම මේ අපි ඇවිල්ලා හරියට නිකන් අනිත් කෙනෙක්ගේ වහලෙක් වාටපත් වෙලා. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හිතමු අපි කඩේකට ගිහිල්ලා යම්කිසි සබන් කෑල්ලක් මිලදී ගන්න උත්සාහත් වෙනවා. අපි ගියා සුපිරි වෙළඳසැලකට ඉතින් ඒකේ විවිධාකාර සබන් ಜಾති තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා අහවල් ಜಾති සබන් කෑල්ලක් මිලදී ගන්නවා. ඉතින් එතකොට අපි කිව්වොත් ආ මේක මමයි ගෙනාවේ. මේක තමයි මම කැමති සබන් කෑල්ල. ඒක එතකොට අපි මම මූලික කරගෙන කෙනෙක් මූලික කරගෙන අපි කතා කරනවා. නමුත් ඒ කැමැත්ත ඇති කලේ කවුද? ඒ කැමැත්ත ඇති උනේ කොහොමද අපේ හිත ඇතුලේ? ඉතින් ඕවා ගැන ටිකක් ගැඹුරට කල්පනා කරොත් සමහර විට අපේ අපේ යාළුවෙක් අපේ ස්වාමියා අපේ බිරිඳ අපේ දරුවෙක් කියලා අනේ අම්මේ අමේ අනේ තාත්තේ මෙන්න මේ જાතියම සබන් කෑල්ල ගේන්න. එහෙම කියලා ඔන්න මොනා හරි කියලා. එහෙම නැත්නම් අපි උදේ හවා දකින යම්කසේ වෙළඳ දැන්වීමක මේ සබන් ගැන ඒ જાතිය ගැන ඒ වෙළඳ නිෂ්පාදනය ගැන සෑහෙන වෙළඳ දැන්වීම් ප්‍රචාරය වෙලා දන්නේම නැතුව ඒවා අපේ ඔළුවට කාවැදිලා ඒ නිසා අන්න ඒ ගැන ලොකු ප්‍රසාදයක් අපේ හිතේ පහළ වෙලා. ඒකමයි දැන් හොයන්නේ. අපේ හිත තත්වගත වෙලා. එහෙමත් නැත්නම් ඉතින් අපි එතනට ගියාම ඉතින් මේ සබන් ගණන් වැඩි වෙලා අතේ තිබිච්ච ගානට ඉතින් තිබිච්ච එක අරන් එනවා. එක්කෝ ඒ බඳු හේතුවක් මුල් වෙලා. ඉතින් බැලුවාම ତොර මේ මට උමනා දේ නෙමෙයි සිද්ධ වෙලා තියෙන්නේ. මේ වෙන වෙන හේතුන් විසින් හරියට නිකන් මාව මෙහෙවලා. ඒ බඳු මාව මෙහෙවන ගතියක්. මගේ හිත තත්වගත කරවූ තත් ස්වභාවයක්. මගේ චේතනාව ඇත්ත වශයෙන්ම එයාට ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. මේ චේතනාවත් විවිධාකාර අනෙකුත් බාහිර හේතු මත පදනම් වෙලා තියෙනවා. ඉතින් බැලුවාම මේ මම වැඩ කළා තියෙන්නේ මේ අනුන්ගේ වමනාවට. අනිත් කෙනෙක්ගේ මෙහෙවීමට. වෙළඳ දැන්වීම ඒ අනෙකුත් විවිධ බාහිර සාධක අනුව තමයි මගේ චේතනාව ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඉතින් සමහර වෙට මේ චේතනාව අපිට අහිත කරන්දමින් අපිට හානි කරන්දමිනුත් ක්‍රියාත්මක වෙනවා. සමහරවිට අපි කරනවා දෙයක් බොහොම කැමැත්තෙන් කරනවා. හැබැයි ඒකේ ප්‍රතිඵලය බොහොම හානිදායකයි. Tamanටත් හානි කරයි සමහරට අනුන්ටත් හානි කරයි. ඉතින් පින්වත්නි මෙන්න මේ පදනම මත දැන් අපි බැලුවොත් බුදුරජාණන් වහන්සේ මේ මනෝ සංචේතන ආහාර සම්බන්ධයෙන් අපිට දෙන උපමාව මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ කියනවා එක්තරා මිනිසෙක් ඉන්නවා. ඒ මිනිස්සයා දකිනවා මේ වලක තියෙන අඟුරු. මේ අඟුරු ඇතුලේ දැල්වෙමින් තියෙන්නේ. හැබැයි දුමක් නගින්නේ නැහැ. ඒ වගේම දැල්ලක් නගින්නේ නැහැ. හැබැයි යට තියෙන්නේ හොඳටම දැවෙන අඟුරු. ටිකක් ගැඹුරු වලක ලිඳක දාලා තියෙන්නේ. හැබැයි යා දන්නෝ. බැරි වෙලාවත් මේ ලිඳට වැටුනොත් එහෙම තමන්ට නොපෙනුනාට මේ දැලි මොනවාද මේ ඈතට නොපෙනුනාට මෙතන ගින්නක් තියෙනවා කියලා ඈතට නොපෙනුනාට මෙතන දුමක් තියෙනවා කියලා නමුත් ඇතුලේ තියෙන දැවෙන අඟුරු නම් අනිවාර්යෙන් මේකට වැටුනොත් එක්ක මරණයටපත් වෙනවා එහෙම නැත්නම් මරණය හා සමාන දුකකටපත් වෙනවා ඉතින් ඒ නිසා අර මේ தত্ত্বය දන්න මිනිස්සයා කිසිසේත් මේ පැත්තටවත් යන්න කැමැත්තක් ඇති වෙන්නේ නැහැ මොකද එයා දන්නවා මේකේ තියෙන භයානකත්වය නමුත් මෙයාගේ අකමැත්තෙන් යම්සි ශක්තිමත් පුරුෂයෝ දෙන්නෙක්, මිනිස්සුයෝ දෙන්නෙක් ඇවිල්ලා අත් දෙකෙන් කකුල් දෙකෙන් අල්ලගෙන මෙයාව ඒ අඟුරු වල දිහාට අරන් යනවා. දැන් බුදුරජාන් වහන්සේ කියනවා මේ ශක්තිමත් පුරුෂයන් මේ තනත්තාව කොයි තරම් වෑයම් කළා මේ අඟුරු වල දිහාවට අලන් අරන් ගියත් අර තැනත්තා මේකේ තියෙන භයානකත්වය මේකේ තියෙන උපද්‍රවය දන්න නිසාම යාගේ හිත යන්නේම අනිත් පැත්තට. හිත කියන්නේ මේකෙන් දැන් කොහොමද ගැලවෙන්නේ? මේකෙන් ඉවත් වෙන්නේ කොහොමද? කියන වෑයම තමයි යාගේ හිත ඇතුලේ තියෙන්නේ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ මනෝ සංචේතන ආහාරය ඔන්න ඔය අන්දමින් දකින්න කියලා. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම අපේ හිත පිරිසුදු කරගත්ත මට්ටමකදී අපිට මේ චේතනාවල තියෙන භයංකාර తত্ত্বය, චේතනා පහළ කිරීමේ තියෙන උපද්‍රවය නැවත නැවත මේ චේතනා පහළ කරද්දී ඒ චේතනාවන් අර කලින් කිව්වා වගේ කලින් මතක් කළා වගේ විවිධ බාහිර හේතුන් මත පාදක වෙලා තියෙන ආකාරය ඒවා අනුව කටයුතු කරන්න ගිහිලා අපි තව තව විපතටපත් වෙන ආකාරය යම්සිත නැත්තෙකුට තේරලා තියෙනවා නම් එහෙනම් මේ චේතනා කියන්නේ හොඳ දෙයක් නෙමෙයි කියලා ආට තේරෙනවා වැඩි වැඩියෙන් චේතනා පහල කරන්න පහල කරන්න තව තව තම තමන්ම වෙහෙසට විපතකට පත් වෙනවා කියලා යාට තේරෙනවා. ඒ හරහා කර්ම රැස් වෙනවා කියලා යාට තේරෙනවා. කවදාවත් මේ කර්මක් ක්ෂය කිරීමක් කරන්න විදිහක් නැහැ. මොකද තව තව චේතනාපූර්වකව කාය කාය කර්මයන් කරනවා. චේතනාපූර්වකව වචී කර්මයන් කරනවා. චේතනාපූර්වකව මනෝ කර්මයන් කරනවා. ඉතින් මේක ගැළවීමක් නැහැ. නමුත් එයාට නුවණින් සමහරට තේරෙන්න පුළුවන් දැන් පුළුවන් තරම් චේතනා අඩු කරගෙන ඉන්න ඕනේ කියලා එයාට තේරෙන්න පුළුවන්. නමුත් අවාසනාවකට මේ හිත පුරුද්දකට චේතනාව වැඩියෙන් පහළ කරනවා. ඒ අනුවම කය හසිරවනවා. ඒ අනුවම වචනය හසුරවනවා. ඒ අනුවම මනස හසුරවනවා. ඉතින් එතකොට බැලුවහම මෙන්න මෙවන් තත්වයකින් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ චේතනා නැත්තම් මනෝ සංචේතනා ආහාරය දැක ගන්න කියලා දැනගන්න කියලා. ඉතින් යම්කිසි කෙනෙක් මේ අන්දමින් මනෝ සංචේතනා ආහාරය දැනගත්තා නම් බුදුරජාණන් වහන්සේ කියනවා මනෝ සංචේතනාය භික්කවේ ආහාරයේ පරිඤ්ඤාතේ තිස්සෝ තණ්හා පරිඤ්ඤාතා හොಂತಿ. ତର මේ මනෝ සංචේතනා ආහාරයට හේතු වෙච්ච මේ කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව කියලා කියන මෙන්න මේ තණ්හාව එයාට පිරිසිදු දැනගන්න අවස්ථාවක් ලැබෙනවා කියලා. ඒ කියන්නේ වෙනත් වචනකින් කියනවා නම් ඒ තණ්හාව දැක දැක ප්‍රහාණය කරන්න එයාට අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒ නිසා අවසාන ප්‍රතිඵලය වෙන්නේ අරහත්වයයි කියලා දේශනා කරනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ මනෝසංචිත ආහාරයත් අතිශය සූක්ෂමයි. නිරන්තරයෙන්ම අපේ හිත මොනවාම හරි කරන්න අපිව මෙහෙවන ගතියක් තියෙනවා. එක්කෝ කය පාවිච්චි කළ මොනවා හරි යමක් කරන්න, එක්කෝ වචනය පාවිච්චි කළ මොනවා හරි යමක් කරන්න. එහෙමත් නැත්නම් මොනවා හරි කල්පනා කර කර හිත පාවිච්චි කළා සංකල්පනා කරන්න, ප්‍රකල්පනා කරන්න අපිව මෙහෙවන ගතියක් නිරන්තරයෙන්ම අපි තුල ක්‍රියාත්මක වෙනවා. මොනවා හරි කිරීමේ උමනාවක්. අපිට නිකන් ඉන්න හැකියාවක් නැහැ. නිකන් ඉන්න හරි අමාරුයි. නමුත් අපිට මොනවා හරි කිරීමේ උමනාවක් තමයි නිරන්තරයෙන්ම තියෙන්නේ. චේතනා පහළ කරගෙන යමක් කිරීමේ උමනාවක් තමයි අපිට තියෙන්නේ. ඒ බඳු දෙයක් කරගන්න බැරි වුණොත් ඉතින් හරි අමාරුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා කම්මා රාමෝ කම්ම රතෝ මේ මිනිස්සු පුදුම අන්දමට මේ විදිහට මේ විවිධාකාර කර්මාන්තවල විවිධාකාර කාර්යයන් වල විවිධාකාර වැඩ කටයුතු වල නිරත වීමේ තද බලවමනාවක් තියෙනවා. ඒ බඳු ආහාරයක් නොලැබුණොත් හරි අමාරුයි. ඒ නිසා අපි මොනවාම හරි කරන්න නිකන් ඉන්න බැරි කමට මොනවාම හරි කරන්න අපි පුදුම අන්දමේ වෙහසක් දරනවා. මේ බඳු ආහාරයක් අපි ගන්න බව අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන බව එවනම් අපි නුවණින් තේරුම් ගන්න වටිනවා. ඉතින් ඇතම් වෙලාවට අපේ විපස්සනාවේ ගැඹුරු මට්ටමකට එහෙම ආවහම හිත මොකක්වත් උපාදාන නොකර කිසිවක් ඇසුරු නොකර ඉන්න පුළුවන් తాවකාලිකව නිදහස් වෙච්ච මට්ටමක් යෝගාවචරයක් අත්දකින්න ඉඩ තියෙනවා. ඉතින් ඒ බඳු මට්ටමකදී අපි කිව්වොත් එහෙම දැන් ඉතින් මුකුත් නොකර ඉන්න වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම මුකුත් නොකර ඉන්න කියලා කිව්වොත් ඉතින් හරි අමාරු යෝග කරන්නේ. මොකද අපිට තියෙන්නේ ඔය චේතනා පහල කරගෙන මොනවාම හරි කර කර ඉඳලා තමයි අපිට තද බල පුරුද්දක් තියෙන්නේ. ඒ නිසා අර වගේ தත්වයකට හිතපත් වුනහම මුකුත් නොකර චේතනාවක්වත් පහල නොකර ඉන්නවා කියන එක පහසු කාර්යයක් නෙමෙයි. ඒ නිසා මේ කාරණා අපි නුවණින් තේරුම් ගන්න ඕනේ. අපි පුදුමාකාර தත්වගත වීමකට ලක් වෙලා තියෙනවා මේ යමක් කිරීමේ උවමනාව මත. කාය පාවිච්චි කළ යමක් කිරීමේ උමනාව, වචනේ පාවිච්චි කළ යමක් කීමේ උමනාව, හිත පාවිච්චි කර කර මොනවා හරි හිතීමේ උමනාව අප තුල නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේක තමයි මනෝ සංචේතන ආහාරය කියලා කියන්නේ. එහෙමනම් මේ මනෝ සංචේතන ආහාරයනොත් නිදහස් වෙලා ඒකටත් උපාදාන නොකර ඒකටත් ඇලෙන්නේ බැඳෙන්නේ නැතිව කටයුතු කළොත් අරහත්ත්වයටමපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් පින්වත්නි තවත් ආහාරයක් ඉතිරලා තිනවා ඒ තමයි විඥාන ආහාරය. ඒකත් අපේ සම්පූර්ණත්වයේ පිණිස කෙටියෙන් මතක් කරගත්තොත් දැන් අපි දන්නවා අපි විවිධ අන්දමින් මේ හිතට අරමුණු ගන්නවා අපේ හිත තුළ නිරන්තරයෙන්ම යම් යම් රූප ඡායාවන් නිරූපණය වෙනවා අපිට එක එක ආය මතක් වෙනවා එක එක තැන් මතක් වෙනවා එක එක සිද්ධීන් මතක් වෙනවා අපි කරපු කියපු දේවල් මතක් වෙනවා. අපේ ඥාතීන් මතක් වෙනවා, අපේ දරුවන් මතක් වෙනවා. ඉතින් මේ වගේ අපේ හිත නිරන්තරයෙන්ම විවිධ අන්දමේ සංඥාවන් පරිහරණය කරනවා. ඉතින් ඒ නිසාම යම් යම් වේදනාවන් පහළ වෙනවා. ඒ වෙතට අපේ හිත යොමු වෙනවා. යොමු වුණාට පස්සේ අපේ හිත ඒක පැටලෙනවා. අපි ඒකට තැනක් දෙනවා. අපි ඒකට කෙනෙක්ව ආරෝපණය කරනවා. නමුත් ටිකක් ගැඹුරින් කල්පනා කරලා බැලුවාම මේ හිතට පහළ වෙච්ච පුංචි සංඥාවක් ඒත් එක්කම බැඳිච්ච යම් දැනීමක් වේදනාවක් එතකොට මොන්න හිතේ පහළ වෙච්ච යම් චේතනාවක් පහළ වෙච්ච යම් කිසි සිතුවිල්ලක් ඒකටම දැන් ඔන්න හිත යොමු වීමක් දැන් ඉතින් ඔන්න හිත පැටලීමක් දැන් මේ ඊටාම සියුම් මට්ටමින් බැලුවාම මේ හිත ඇතුලේ අභ්‍යන්තරයේ සිද්ධ වෙන යාන්ත්‍රිකය ඔන්න වගේ දෙයක්. අපි හිතමු යම් හෝ අවස්ථාවක අපිට පුළුවන්කමක් ලැබුණා අපේ හිත නිදහස්ව පවත්වන්න. හිතේ මොකක්වත් තිබුණේ හිත හරිම ශාන්තයි. හිතේ මොකක්වත් අරමුණක් නැහැ. හරියට නිකන් මේ පිරිසිදු කලදාසියක් වගේ හිත තිබුණා. කිසිම උපාදානකින් තොරව. හැබැයි ওই වගේ තත්වයකදී අපි හිතමු යකක් හරේ හරියට අර පිරිසිදු කඩදාසියට තීන්ත බින්දුවක් වැටුණා වගේ අපේ හිතටත් යම්සේ අරමුණක් ආවා. අපි ඒ අරමුණට නමක් දීපු ගමන් මේ මතක් වුණේ මගේ පුතා, මේ මතක් වුණේ මගේ දුව, මේ මතක් වුණේ මගේ මේ අම්මා, මේ මතක් වුණේ මගේ තාත්තා, මේ මතක් වුණේ මගේ පෙම්වතා, මේ මතක් වුණේ මගේ පෙම්වතිය. මේ මොකක් හරි අපේ නමක් දීලා වටිනකමක් දීලා ඒ සංඥාවට ඒ රූපයට පුජ්‍යලත්වයක් ආරෝපණය කරපු පමණින් ඔන්න අපේ හිතේ ලොකු ආසාවක් පහළ වෙනවා ඔන්න කැමැත්තක් පහළ වෙනවා ඒ හරහා ලොකු සුව වේදනාවක් පහළ වෙනවා නැත්නම් දුක් වේදනාවක් පහළ වෙනවා ඒ වෙතටම හිත යොමු වෙනවා ඉතින් තව තව මේකට පෝර දානවා අන්තිමට ඉතින් හිතට නිකන් මගුල් ගේ ඉදරට ගියා වගේ තමයි දැන් ඉතින් විඥාණයට හොඳට ආහාර ලැබිලා තියෙනවා. ඒතර මෙන්න මේ නාම රූප ආහාර නිරන්තරයෙන්ම අපි මේ විඥාණයට ලබා දෙමින් තමයි කටයුතු කරන්නේ. ඒතර උදේ නැගිට්ට වෙලාවෙ ඉඳන් අපි මේ දේ කරනවා. අපි ඇහැට රූප බල බල මේ විඤ්ඤාණ ආහාර ලබලා දෙනවා. කනට ශබ්ද අහහා විඤ්ඤාණ ආහාර ලබලා දෙනවා. නාසයට ගඳ සුවඳ බල බල විඤ්ඤාණ ආහාර ලබලා දෙනවා. දිවට රස බල බල විඤ්ඤාණ ආහාර ලබලා දෙනවා. කයට ස්පර්ශයන් ලබා දෙමින් විඤ්ඤාණ ආහාර ලබලා දෙනවා. මේවා පොඩ්ඩක් හව අඩු වුණොත් අපිම කල්පනා කර කර අතීත දේවල් අවුස්ස අවුස්ස අනාගතේ කරන්න තියෙන දේවල් අවුස්ස අවුස්ස මතක් කර කර විඥාන ආහාර ලබලා දෙනවා. ඉතින් කිසිම නිදහසක් අපේ හිතට නැහැ. හිතට විවේකයෙන් ඉන්න කියලා, හිතට හුදකලාවෙන් ඉන්න කියලා, හිතට ටිකක් සැනසille ඉන්න කියලා අවස්ථාවක් නැහැ. මොකද නිරන්තරයෙන්ම මේ කුමක් හෝ ආහාරයක් අපි හිතට අරලා දෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ දෙන උපමාවත් උතර මීට සමානයි බුදුරජාණන් වහන්සේ කියනවා හරි ලස්සන උපමාවක්. එක්තරා අන්දමක වැරදිකාරයෙක් ඉන්නවා, හොරෙක් ඉන්නවා. දැන් මේ හොරාව අහු වෙනවා. ඉතින් රාජපුරුෂයෝ මේ හොරාව බැඳගෙන ඇවිල්ලා රජුරුව ගාවට එක්කගෙන එනවා. ඊට පස්සේ කියනවා ඉතින් මේ රජුරන්ට පැමිණිලි කරනවා මේ තැනැත්තා දාමරිකෙක් හොරෙක් තියාගන්න වටින් නැති මිනිස්සෙක් ඔබ වහන්සේ කැමති දනුවමක් දැන් මේ මිනිහට දෙන්න. අපි මේ අමාරුවෙන් අල්ලගෙන ආවේ. මේ මේ වැරදි කරලා තියෙනවා. කිසිසේත්ම ප්‍රයෝජනයක් නැති තැනැත්තේ. උපරිම දඬුවම දෙන්නේ. ඉතින් රජුරෝ දැන් නියම කරනවා. එහෙමනම් මේ රාජපුරුෂයෙනි මේ තැනැත්තව අරගෙන ගිහිල්ලා උදේ උදෑසන හෙල්ල පහර 100ක් ගහන්න. දැන් ඉතින් ඒ රාජපුරුෂය තැනැත්තව අරන් ගිහිල්ලා හෙල්ල පහර 100ක් ගහලා ඇවිල්ලා රජුරවන්ට ඒ තමන් ඒ කාර්යය ඉෂ්ට කළා කියලා දැනුම් දෙනවා. දවල් කාලයේදී තමයි දැනුම් දෙන්නේ. ඊට රජුර අහන තාමත් ඒ දැනත්තා ජීවිතුන් අතර ඉන්නවලු. ඉතින් එතකොට රාජපුරුෂය කියනවලු ඔව් ඒ දැනත්තා තාමත් ජීවිතුන් අතර ඉන්නවා කියලා. එහෙමනම් දැන් මේ දවල් කාලයේදීත් තවත් හෙල්ල පහර 100ක් ගහන්න කියලා රජුර නියම කරනවා. දැන් ඊට පස්සේ රාත්‍රී කාලේ නැවතත් රාජපුරුෂය ඇවිල්ලා සඳහන් කරනවා රජතුමනි අපි අර තැනත්තට අර හොරාට තවත් හෙල්ල පහර 100ක් ගැහුවා. ඊපස්සේ රජුර අහනවලු මේ ඒතනට තාමත් ජීවතුන් අතර ඉන්නවද කියලා. ඊට පස්සේ මේ රාජපුරුෂය කියනවලු ඔව් ඒතනට තාමත් ජීවතුන් අතර ඉන්නවා කියලා කිව්වහම රජුර කියනවා එහෙනම් මෙන්න මේ රාත්‍රී කාලයේදීත් තවත් හෙල්ලපහර 100ක් ගහන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ මේ මිනිස්සයාට මේ හෙල්ලපාර 300ක් වැඩිම නිසා දුකක් දැනෙනවා කියලා මේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා. ඉතින් එතකොට භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා ස්වාමීනි මේ හෙල්ල පහර 300ක් නෙමෙයි එක හෙල්ල පහරක් වුණත් පුදුමාකාර මරණීය වේදනාවක් ඇති කරනවා. ඉතින් ඒ බඳු එක හෙල්ල පහරක වුණත් අප්‍රමාණ වූ වේදනාවක් තියෙනවා. එහෙමනම් මේ හෙල්ල පහර 300ක් ගැන කවර කතාවද? එක්පමණ වේදනාවක් මේ තැනත්තා භුක්ති විඳිනවා කියලා උත්තර දෙනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ විඤ්ඤාණාහාරයත් ඔය අන්දමින් දකින්න කියලා. ඒ කියන්නේ පින්වත්නි මේ අපි විඥාන ආහාර ගන්නවා කියලා කරලා තියෙන්නේ හරියට නිකන් අර හිතට හෙල්ලෙන් අනිනවා වගේ වැඩක්. අපි දන්නේ නැහැ මේ හිත සාමකාමීව පවත්වන්න. අපි දන්නේ නැහැ මේ හිත නිවාගෙන තියාගෙන ඉන්න. අපි දන්නේ නැහැ හිත ශුන්‍යත්වයක් අරමුණු කරමින් එහෙම නැත්නම් විවේකයක් අරමුණු කරමින් නිස්කලංක බවක් පවත්වමින් තැම්පත් බවක් පවත්වමින් වෙනත් වචන වලින් කියනවා කිසිම අරමුණක් අනුභව නොකරමින් ඉන්න අපි දන්නේ නැහැ. අපි දන්න අපේ ලෝකය තමයි නිරන්තරයෙන්ම සිතුවිලි වලින් හෙම්බත් වෙච්ච ලෝකය. මොකක් හෝ අරමුණක් සහිතව ඉන්න මට්ටම තමයි අපි දන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා ඊට වඩා හාත්පසින්ම වෙනස් තත්වයක්. ඒ තමයි හිතට ආහාර නොදී නැත්නම් විඥාන ආහාර නොදී ඉන්නා වූ තත්වයක්. එහෙමත් නැත්නම් නාම රූප දැලේ පැටලෙච්ච නැති තත්වයක්. නිදහස් වූ තත්වයක්. සාමකාමී වූ තත්වයක්. කිසිවක් ඇසුරු නොකරන තත්වයක් කිසිවක් උපාදාන නොකරන තත්වයක් එමනම් අපි කෙටි කාලයකට හෝ ඔන්න වගේ තත්වයක් පරිහරණය කළොත් පමණයි ඇයි මේ බුදුරජාණන් වහන්සේ අර වගේ උපමාවක් දුන්නේ කියලා අපිට තේරෙන්නේ. එහෙම නැත්නම් අපිට ඒක තේරෙන්නේවත් නැහැ. මොකද අපි දන්න ලෝකයේ තුල තියෙන්නේ සිතුවිලි වලින්ම හෙම්බත් වෙච්ච අවන්ටමක්. නමුත් අපි අර වගේ తాවකාලිකව හෝ කෙටි කාලයකට හෝ මේ නාම රූපයක නිදහස් වෙච්ච නාම රූපයක පැටලිච්ච නැති නාම රූපයකට මුලා නොවෙච්ච විඥාන මට්ටමක් අපි අත්දැකලා තියෙනවා නම් එතකොට අපිට තේරෙනවා මොකද්ද අපි මේ කරන මෝඩ වැඩේ කියලා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා යම්ස කෙනෙක් මේ විඥාන ආහාරය හොඳින් දන්නවා නම් ඒ කියන්නේ නාම රූපය හොඳින් දන්නවා. විඥානයේ භික්කවේ ආහාරයේ පරිඥාතේ නාම රූපම් පරිඥාතං හෝති. ඒතර විඥාන ආහාරය යම්ස කෙනෙක් හොඳින් දැනගත්තා නම් ඒ කියන්නේ ආ අනිවාර්යෙන් නාම රූප ආහාරයක් දන්නවා. ඉතින් මේ දෙක දන්නවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අරහත්ත්වයට දක්වාම යනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ අපිට තේරෙනවා මේ විඥාන ආහාරය ඊටාම සූක්ෂමයි අපි නිරන්තරයෙන් මේ බඳු ආහාර ලබා ගනිමින් ඉන්නේ අපිට අපේ හිත නිදහසේ තියන්න නාම රූපයක පටලවා ගන්න නැතුව තියන්න ඒකට බැඳෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව රැවටෙන්නේ නැතුව තියන්න අපිට තාම තේරෙන්නේ නැහැ. එහෙනම් අපි මේ කාරණා ගැඹුරින් තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. ඒ බඳු ප්‍රතිපදාවක් රකින්න අපිට යම්කිසි පුහුණුවක් අවශ්‍ය වෙනවා. ඒ පුහුණුවේ තමයි එහෙනම් අපි යෙදෙන්න අවශ්‍ය වෙන්නේ. ඒතකොට මේ මෙන්න මේ අන්දමේ මේ ආහාර හතර ගැනම යම්සි තැනැත්තෙක් යෝගාවචරයෙක් භික්ෂුන් වහන්සේ කෙනෙක් නිවරදි අන්දමින් කටයුතු කළා නම් ඒ තැනැත්තාට ඒ ඒ ස්වාමීන් වහන්සේට ඒ යෝගාවචරයට ඒ ප්‍රබඳු ප්‍රතිපදාවක් අනුගමනය කිරීම නිසා ඒ අරහත්ත්වයට පත්වීමේ හැකියාව තියෙන බව මේ කාරණා අනුව අපිට එහෙනම් තේරුම් යනවා. ඉතින් එතකොට පින්වත්නි අපි අද සාකච්ඡා කළේ මෙන්න මේ 6 වෙනි විසුද්ධිය සම්බන්ධයෙන් ඒක ආහාර සම්බන්ධ විසුද්ධියක්. එතකොට කොහොමද අපි මේ සතර ආහාරයන් නිවැරදි අන්දමින් පරිහරණය කරන්නේ? ඒවා පරිහරණය කරද්දී කෙලෙස් නොනැගෙන අන්දමින් කෙලෙස් වලට අහු නොවන අන්දමින් ඒ ආහාර පරිහරණය කරන්නේ කොහොමද කියන කාරණාව තමයි. එතකොට මේ 6 වෙනි 6 වෙනි පියවර වශයෙන් සාකච්ඡා කරලා තියෙන්නේ. ඉතින් එතකොට දැන් මේ සූත්‍රය අපි දැන් දන්නවා. මේ විසුද්ධි 6 ගැනත් දන්නවා. ඉතින් එතකොට ඕනනම් කෙනෙකුට පුළුවන් මේක කටපාඩම් කරගෙන මේ காரணා 6 තේරුම් අරගෙන එහෙම නැත්නම් මේක කටපාඩම් කරගෙන ඉඳලා කවුරු හොන්නෝ ඇවිල්ලා ඇහුවොත් ඔබ වහන්සේ රහත් වෙලාද ඔබතුමා රහත් වෙලාද කියලා ඇහුවොත් ඉතින් මේක මේ සූත්‍රය දැන් කටපාඩම් කරගෙන තියෙන නිසා ඉතින් නිවැරදි උත්තර දීමේ හැකියාවකුත් තියෙනවා ඉතින් එතකොට ඒකෙන් නිරූපණය වෙනවද ඒ තැනත්තා අරහත්ත්වයටපත් වෙලා කියලා එහෙනම් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ සූත්‍රය ඉදිරිපත් කළා තියෙන්නේ අපිට මේ කටපාඩම් කරගෙන රහතන් වහන්සේ කෙනෙක් විදිහට පෙනී සිටින්න නෙමෙයි. ඒ වගේමයි අනිත් අයව රවට්ටන්නත් නෙමෙයි. ඒ වගේමයි අපි මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙද්දී නැත්නම් යම්සේ රහතන් වහන්සේ කෙනෙක් මේ පිළිතුරු දෙද්දී අපි මේක දැනගෙන හිටියා කියලා අපිට පුළුවන් නිශ්චිත වශයෙන්ම මේ ඇවිල්ලා රහතන් වහන්සේ කෙනෙක්මයි කියලා අපි කොහොමද තීරණය කරන්නේ? මොකද සමහරට ඒ ස්වාමීන් වහන්සේ මේක කටපාඩම් කරගෙන දෙන පිළිතුරක් වෙන්නත් පුළුවන්. ඉතින් අපි කොහොමද නිශ්චිත වශයෙන්ම කියන්නේ මේනම් සැබෑම රහතන් වහන්සේ කෙනෙක් කියලා. ඒ නිසා ටිකක් අමාරුයි මේ වැඩේ අපිට කරන්න. හැබැයි කළ හැකි යමක් තියෙනවා. ඒ තමයි මේ සූත්‍රයේ අන්තර්ගත වෙන කාරණා අපි තේරුම් අරගෙන මෙබඳු ප්‍රතිපදාවක් මම අනුගමනය කරනවාද කියලා එහෙනම් තමා තුළට මේක යොදා ගන්න එක තමයි ඊටාම් වටින්නේ. ඒකයි මේ සූත්‍රය සාකච්ඡා කිරීමේ ප්‍රයෝජනය වෙන්නේ. මේ කාවත් පරීක්ෂණයකට ලක් කරන්න නෙමෙයි අපි මේ සූත්‍රය යොදාගත යුත්තේ අපි දැනට කරගෙන යන භාවනාව අපි දැනට අනුගමනය කරන ප්‍රතිපදාව මෙම සූත්‍රයේ කොටස් යම් හෝ කොටසකට යම් හෝ මේ විසුද්ධි හයෙන් එකකට සමාන්තරව ගමන් කරන සභාවක් තියෙනවාද? ඒතර මේ ස්වාමින් වහන්සේ දීලා තියෙන පිළිතුරු මේ රහතන් වහන්සේ දීලා තියෙන පිළිතුරු මේ සූත්‍රය අන්තර්ගත වෙන මේ බුද්ධ භාෂිතය අනුවද මම කටයුතු කරන්නේ කියලා එහෙනම් අපි අපිටම යොදා ගැනීමේ වමනාවක් තමයි තියෙන්නේ. එතන තමයි අපිට ප්‍රයෝජනෙ ගන්න තියෙන්නේ. අපි ස්කන්ධයන් පරිහරණය කරද්දී මේ මේ සූත්‍රයේ අන්තර්ගත වෙන ස්කන්ධයන් අනුවද මම කටයුතු කරන්නේ. ඒ ප්‍රතිපදාවද මම පුරන්නේ. නැත්තම් මම ආයතන පරිහරණය කරද්දී මේ සූත්‍රයේ අන්තර්ගත වෙන මේ ප්‍රතිපදාවද මම පුරන්නේ. එහෙම නැත්නම් මම ධාතුන් වශයෙන් මේ අද්දකීම් ටික දිහා බලද්දී මේ ප්‍රකාශ වෙන අන්දමින්ද මම මේ කටයුත්ත කරන්නේ. එහෙම නැත්නම් මම මේ ලෝක ව්‍යවහාරයන් එක කටයුතු කරද්දී විවිධ සංකල්පයන් එක කටයුතු කරද්දී මෙන්න මේ සඳහා වෙන ආකාරයෙන්ද මම මේ කටයුත්ත කරන්නේ. එහෙමත් නැත්නම් අද මේ අපි සාකච්ඡා කරපු අර කෙනෙක් පුජ්‍යලයක් මමෙක් අපි තුල නිරන්තරයෙන් හැදෙද්දී ඒක වළක්වා ගනිමින් මම කොහොමද කටයුතු කරන්නේ. ඒ වගේම මේ සතර ආහාරයන් පැත්තෙන් මම කටයුතු කරනවා නම් ඒ බඳු ප්‍රතිපදාවක් නම් මම පුරන්නේ මම ඒ කටයුත්ත නිවැරදිව කරනවා කියලා මේ අපිටම මේ සූත්‍රය යොදා ගනිමින් අපි වඩන ප්‍රතිපදාව අපි කරන භාවනාව අපි වඩන විපස්සනාව නැවත නැවත විමර්ශනයේ ලක් කරන්න තමයි මේ සූත්‍රය ප්‍රයෝජනෙට ගන්න තියෙන්නේ. එහෙමනම් පින්වත්නි අපි අපිම නිවැරදි ප්‍රතිපදාවක් අනුගමනය කරනවාද කියන එක මේ සූත්‍රය අනුසාරයෙන් හොයාගන්න විමර්ශනයෙන් ලක් කරන්න අපි උත්සාහන්ත විය යුතුයි. ඒ වගේමයි ඒබඳු ප්‍රතිපදාවක් අපි දිගින් දිගට කරගෙන යනකොට මේ සඳහන් වෙන ප්‍රතිඵල අපිට ලැබෙනවද කියන එක ගැනත් එහෙනම් අපිට යම් පමණක විමර්ශනයෙන් ලක් කරන්න පුළුවන්. එහෙමනම් අපිට මේ සූත්‍රයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ නිසා මේක පාවිච්චි කළ අනිත් කෙනෙක් මේ පරීක්ෂා කරන්න යනවට වඩා එහෙනම් අපිට තියෙන්නේ මේ කරුණු කාරණා තේරුම් අරගෙන අපිවම පරීක්ෂණයක පාත්‍ර කරන්න. ඒ නිසා අපි මේ සූත්‍රය ඒ අන්දමින් යොදාගමු. ඒ අන්දමින් යොදාගෙන අපිට අපිම අපේ හිත තව තව පරීක්ෂාවකට ලක් කරමු. අපේම තියෙන කෙලෙස් හඳුනා ගමු. අපේ තියෙන දුර්වලතන් දුර්වලකම් අපි තේරුම් ගමු. මේ ප්‍රතිපදාවන් નિවරදිව අනුගමනය කරලා අපිටම යොදාගෙන අපේම හිත පිරිසුදු කරගෙන මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය අපි වඩන්න උත්සාහත් වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් මෙම චබ්බිසෝදන සූත්‍රයේ මුල් කරගත් ධර්මදේශනා මාලාව තුලින්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මෙම සූත්‍ර දේශනාව මේ සූත්‍ර දේශනා මාලාව ධර්මදේශනා මාලාව මෙතනින් સમાપ્ત කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.